ඉස්සරහින් තියාගත්තේ හුඟක් දෙනා දන්න විදිහට මේ ද්වේතානුපස්සනා සූත්‍රයයි. ඒකෙදී එකම සරුවචනාංශගේ සංකල්පයක් අනුව මේ වගේ භාවනානුයෝගී ජීවිතයක් ගත කරන්නේ ඇයි කියන එක තමන්ම තමන්ගේ ප්‍රශ්නයක් අහගත්තත් වෙන කෙනෙක් තමන්ගේ ප්‍රශ්නයක් වශයෙන් ඇහුවත් ඒකට දිය යුතු උත්තරය සරුවඥ උත්තරේ නම් අපි මේ කටයුත්ත කරන්නේ මේ द्वයතාවයේ පිළිබඳ ඇති හැටිය දැක ගන්නයි. නැත්නම් ඇත්ත ඇති හැටිය දැක ගන්නයි. මේ ඇත්තේ පවතිනා වූ දෙබිඩි භාවය, ද්විත්වත්වය, එහෙම නැත්නම් ඈඳුතු ස්වරූපේ දැක ගන්නයි. ඉතින් යම් කිසි කෙනෙක් ඒක දුක දුකට හේතුව නිරෝධේ සහ නිරෝධයට මාර්ගයේ කියන ලෞකික ලෝකෝත්තර පැත්තෙන් දකින්නවා කියලා කියන්නේ සම්මත සහ පරමාර්ථ වශයෙන් දැකීමයි කියලා ගත්තොත් ඒ අනුව දුකට හේතු වෙන නැත්නම් දුක්ඛ සත්‍යයට විස්තර වශයෙන් දක්වන රූප දිහා වේදනා දිහා සංඥා දිහා සංස්කාර දිහා විඥාන දිහා මේ විදිහට දෙවිදියකට එක විදිහට බලනවා නම් පිටේ ඉඳලා ඒක දිහා බලන හැටි සහ ඒක ඇතුළට බැහැගෙන ඒක ඉඳලා පිට බලන හැටි. මේ දර්ශන දෙක ඇති කරගත්තොත් ලෝකයේ පිළිබඳව තමන් පිළිබඳව සංසාරයේ පිළිබඳව පුළුල් දැක්මක් ඇති කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් අර <clears throat> හුඟ දෙනෙක් මේ තමන්ගේම රූප වේදනා සංඥා සංඛාර විදිහට ඒක ඇතුළට ගිහිල්ලා ඇතුළෙන් පිට බලන දර්ශනයට බොහොම ආදුනිකයි. ඒක කෙරෙනවා බොහොම අඩුයි. බාහිරේ තියෙන රූප දැකීම එහෙම නැත්නම් වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් එවුවා මේ විෂය වස්තු වශයෙන් එහෙම නැත්නම් හැදෑරිය යුතු විෂයන් වශයෙන් උගාක් වෙලාවට දැක ගන්න පොත්පත් මාර්ගයේ සාකච්ඡා මාර්ගයෙන් උත්සාහ කරනවා උත්සාහ කරාට ඒක පිළිබඳ සම්පූර්ණ වැටහීමක් ඒක ලබා ගන්න අමාරුයි. ඒ නිසා ඒක ඇතුළට බැහැගෙන පිට බලන එකත් පිට ඉඳලා මේක ඇතුළේ දිහා බලන එකත් කියන මේ දෙක ඊටමත් වැදගත් වෙනවා. ඒවා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට ආධාර උපකාර කරනවා. ඉතින් අපි ඒ ඒ අනුව බලනකොට මේ හතරමා භූතයන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරමා භූත නැත්නම් රූප ධර්ම දිහා පිට ඉඳලා බලන බැල්ම තමයි නැත්නම් රූප ධර්ම දිහාවට බලන බැලම තමයි භෞතික විද්‍යාව කියලා කියන්නේ. භෞතික විද්‍යාවදී වයිටින් අතෝරනවා බේරනවා. බේරුවාට මොකද තමන්ගේ වශයෙන් බැලීමක් ඒකෙදි කෙරෙන්නේ නැහැ. සර්වචනාංශය අතර මේ භෞතික විද්‍යාව බැලම අහක දාන්නෙත් නැහැ. මොකද ඒ සතිපට්ඨාන වගේ සූත්‍රවල ඒ ආනාපාන සතිය වුණා වගේ දේශනා කරත් එහෙම නැත්නම් සම්පජාඤ්‍ය වශයෙන් ඉරියාපත දේශනා කරත් ඒ වගේම දෙතිස් කුණප වශයෙන් කායගත සතිය විස්තර කරත් හොඳට විස්තරයක් කරලා කතා කරලා කියනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විරති ඉති බහිද්ධා වා කායේ කායානුපස්සී විරති ඉති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විරති කියලා ඒ තමන්ගේ කය අණුව ගිය කාගිය ASCII කියලා කියන කායගත සතියට අනුගිය දර්ශනයෙන් දැකපු ඒ ආනාපානේ හෝ දෙතිස් කුණපේ හෝ කුමක් හෝ බාහිරේ වශයෙන් බලන්න තෝරන ඇතුළත බලන්න ඕන ඇතුළත බාහිර වශයෙන් බලන්න ඕන. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා ඒකේ ඇතිවීම වැයවීම කියන දෙක අර වාගේම බලන්න උත්සාහ කරනවා. ඒකෙන් අර බාහිරයේ කයක් වශයෙන් දකින්න එක තමයි භෞතික විද්‍යාව වෙන්නේ. බාහිරේ ඉඳලා මේ ඇතුලේ ඉඳලා බලන බැල්ම තමයි අපි ප්‍රත්‍යක්ෂ ඥානී කියලා කියන්නේ. එහෙම නැත්නම් විපස්සනාවට ලං කරගන්න උත්සාහ කරන්නේ. අන්නේම විපස්සනාවට ලං කරලා රූප ධර්ම දිහා බලාන යනකොට ඒකේ ආනාපානෙ මුල් කරගෙන ගියත් පිම්බීම හැකිලි මුල් කරගෙන ගියත් ඒ රූප ධර්මයන්ගේ විපරිණාමයක් විනාශ වීම වගේක් දැක ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඒ ආධ්‍යාත්මික ගමනේ ආරම්භය පහසු තැන බාලාංශ පන්ති වාගේ ඒ රූප ධර්ම සම්බන්ධ කරගෙන යන්නේ ඒක. ඉතින් එතකොට ඒ රූප ධර්මයන්ගේ ආස්වාස ප්‍රසවාසය ගත්තත් මොකද්ද වෙනසක් විපරිණාමයක් එහෙම නැත්නම් පෙරලෙන සුරු ගතියක් ඒකේ තියෙනවා අන්න ඒක දැක ගන්නා සුළුව ඒක හිතට කාවද්ද ගන්නා සුළුව එවැනි ධර්මයකට බැස ගන්නා සුළුව බලන්ඩ පේන පේන දේවල් ආස්වාස ප්‍රසවාසී විනාඩියෙන් දෙකෙන් තුනෙන් හතරෙන් වෙනස් වීගෙන යන ආකාරය පිළිබඳව අතිරේක අවධානයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඉස්සල්ලා ඉස්සලා පේන ආස්වාස ප්‍රසවාසයේ ඉඳලා ක්‍රමයෙන් ඒක දිගට ආස්වාස ප්‍රසවාසයේ පැවැත්වීම තමයි මේ විපරිණාමයේ දැක ගැනීමට අත්‍යවශ්‍ය දේ එහෙම නැත්නම් එකම වස්තුවක් දෙස බොහෝ වේලාවක් බලාගෙන ඉන්න ඕනේ ඉන්නකොට තමයි විපරිණාමය සිද්ධ වෙන්නේ. අන්න ඒ විදිහට එකම දෙයක් තුල එක දිගට බලා නොසිටීම තමයි ජීවිතය කියන්නේ. ඒක සරුවත්තරන්සේ සඳහන් කරන්නේ මේ එකම දෙයක් දිස දිගට බලා සිටීමෙන් ඒ යම් විපරිණාමයක් පෙරලියක් විකෘතියක් සිදු වෙනවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම බලන්න පිළීමකටපත් කරනවා. දුකකට තැවීමකටපත් කරනවා. මේ දුක මේ තැවීම දැක ගන්න කැමැති නැති නිසායි අපි නිතරම බලන දේවල් මාරු කරනවා. ඒ වගේම වේදනාව පිළිබඳව කතා කරනකොට කියනවා අපිට ඒක ඉරියව්වක ඉන්න බෑ. මොකද හේතුව කොයි ඉරියව්වේ හිටියත් වේදනාව මතුවෙනවා. ඉතින් අපි අර වේදනාවට ඇතුළට බහලා වේදනාව දැක ගැනීමෙන් වේදනාව පිළිබඳ ඒකේ පෙරලි සහ ඒකෙන් ඇති දවන තවන භාවය අවබෝධ කිරීම පරමාර්ථ ධර්ම දිහාවට ගියාට අපි නිතරම ඉරියව් මාරු කෙටිලෙන් ඒ දුක වසාලනවා දුක දුක්ඛ සත්‍ය මතුවෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අර එකම රූප ධර්මයක් දිහා බොහෝ වෙලා බලා ඉන්නා වගේ එක ඉරියව්වකින් ඇති වෙන සැප වේදනාව හෝ දුක් වේදනා දිකට බලාගෙන හිටිය ඉන්න එක භාවනාවේ අවශ්‍ය වුණාට අපේ කය ස්වභාවයෙන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපට බොහෝ කාලයක් පුරුදු කරන්න වෙනවා මේ වේදනාව දැකමි එකම ඉරියව්වේ පවත්තන් නිසා සරුවත් chance සඳහන් කරලා තියෙනවා මේ දුක මුවා කරන දුක ආවරණය කරන එකම දේ තමයි ඉරියව් මාරු කිරීම. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා එකම දේ අපි දකින්න කැමති නැහැ. එකම සද්දේ අපි අහන්න ආස නැහැ. එකම ගඳ, එකම රස, එකම පහස, එකම ධර්මතාවය අපි දකින්න කැමති නැහැ. ඒ නිසා අපි නිතරම ඒ වෙනස් වෙන සුළු දේවල් අසුරු කරමින් අර එකක විපරිණාමයේ දකින්න අකමැති වෙන ගතිය වසාලනවා. ඉතින් ඒක මේ යෝග ජීවිතයේදී අනිත් පැත්ත අපි හරවන්න ගියාම තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ජීවන රටාව වෙනස් කරලා කාලසටහන වෙනස් කරලා මේ දේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙදී ඒකායන ප්‍රසනාවේදී අර රූප ධර්ම දිහා කරගෙන යනවා. නමුත් ක්‍රමයෙන් වේදනාවකට ගියාම ඒ වේදනාව දිහාත් පූර්ණිකමොල්ලින් තොරව සැප වේදනාවක් ආවත් ඒකේ මුලැමැදාග බැලීම දුක් වේදනාවක් ආවත් ඒකේ මුලැමැදාග බලන්ඩ තරමට ඊවසීමේ ශක්තියක් ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ යෝගාවචරයට අර කායනුපසනාවෙන් ඇතිවෙච්ච සතිය සමාධිය දෙක බොහොම ආධාර උපකාර වෙනවා. ඉතින් මේ සති සමාධි දෙක තවදුරටත් දියුණු කරන්න ඉතින් සෑහෙන කැපකිරීමක්, වීරියක්, ශ්‍රද්ධාවක් තියෙනවනම් වේදනාවෙත් දිගට බලාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ දක්ෂකම තුලින් තමයි මේ වේදනාවක් විශේෂයි වේදනාව හඳුනා ගැනීමේදී සංඥාව වැඩ කරන හැටි සැප වේදනාවක් එනකොට ප්‍රියමනාප හැඟීමකුත් දුක් වේදනාවක් වෙනකොට අප්‍රියමනාප හැඟීමකුත් ඇති වුණාට යම් වෙලාවක සැප වේදනාවක මුලැමැදාග දෙකම බලන්න තුනම බලන්න දන්නවනම් දුක් වේදනාවත් මුලැමැදාග කියන තුනම බලන්න දන්නවනම් ඒ විශේෂෙහි අර හොඳක්ය කියලා ගත්ත සුභ සංඥාවත් දුක් සැප වේදනාවේ නරකක්ය කියලා ගත්ත අසුභ සංඥාවත් දෙකටම අභියෝග එකතු වෙනවා. මොකද සුඛ වේදනාවක අවසානයේ දුක නිසා දුක් වේදනාවක නිමාව සැප නිසා මේ සංඥාව අසරණ වෙනවා. ඒ අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ මේක කේවල වූ සැපක් හෝ කේවල වූ දුකක් කියලා. ඒ දෙකේ සංසන්දනයක් තියෙනවා. ඉතින් ඒකකොට එවැනි කෙනාට අර මෙතෙක් ගෙන ආපු සැප පිළිබඳව සහ දුක් පිළිබඳව තිබිච්ච හැඟීමේ වෙනසක් අනිවාර්යම සිදු වෙනවා. ඒ නිසා සංඥාව ගොදුරු වෙන්නේ විශේෂ ශේත්‍රයක් වෙන්නේ කායනුපස්සනා වේදනානුපස්සනා යම් ප්‍රමාණයකට සාර්ථක වුණාට පස්සේ ඒ ඒ විදිහට සංඥාව කියලා කියන්නේ හුදු මිරිඟුවක් පමණයි හුදු පිළිමිබුවක් පමණයි ඒකේ අල්ලගන්න තරම් ස්ථිරව පවතින තරම් නিত্যතාවයක් ඒකේ නෑ ඒක බොහොම වෙනස් වෙන සුළු එකක් කියලා දන්නවනම් ඒ යෝගාවචරයා ඒ ඇති වෙච්ච වේදනා මත ඒ ඇති වෙච්ච සංඥා මත තද්ද බල විදිහට දඩ දඬු විදිහට සංස්කරණය කරන්න යන්නේ වේගෙන් වෙනස් වෙන එකක් බව දන්නවනේ. නමුත් දන්නේ නැත්නම් අපි සංස්කරණය කරන්න යනවා. එතකොට සංස්කාර ස්කන්ධයත් අවබෝධ වෙන්නේ අර ගිය ක්‍රමයටම තමයි කායනුපස්සන වේදනානුපස්සන සංඥාව අනුව තමයි සංස්කාර ස්කන්ධයත් අපට අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මුල ඉඳලාම හික්මීමක් නැතුව සතියක් නැතුව සමාධියක් නැතුව යන ඕනම කෙනෙක් අභියෝග කරනවා ඒ සංඥාවක් ආපුවා මේ සංඥාව අනුව සකස් කිරීම කරන එක කළ යුත්තක් හැටියට තමයි ඕන කෙනෙක් අභියෝග කරන්නේ Taman ඒක බාරගන්නේ. නමුත් ਸਰවචනංශයකට විරුද්ධ වෙනව නෙවෙයි කියනවා මේ සංඥා අනුව තමයි අපි මේ සියල්ලම වෙනස් කිරීම කරන්න බලාපොරොත්තු වෙන්නේ සංස්කරණය කිරීම බලාපොරොත්තු වෙන්නේ හැඩ ගැස්වීම අර ඇඳීම් කරන්න බලාපොරොත්තු වෙන නිසා මේ එවැනි දෙයක් කරන්න තරම් ගත යුතු හරපද්ධතියක් ගත යුතු දෙයක් මේ මිරිඟුවේ තියනවාද එහෙම නැත්නම් මේ ධර්ම පිළිබිබුවේ තියනවාද කියලා බලන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාගේ අර වහා ප්‍රතික්‍රියා කරන ගතිය එහෙම නැත්නම් දේවල් එක්ක ඇලෙන ගැටෙන ස්වරූපේ ටික ටික ටික ටික ඇතුලෙන් කීකරුකමක් එනවා. ඉතින් එවැනි ආකාර වූ සංස්කාර පිළිබඳව කීකරුකමක් ඇති වුනොත් පමණයි විඥානස්කන්ධය කියන අද දවසේ අපි මාතෘකා කරන්න බලාපොරොත්තු වෙන එක පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ විඥාණය දැනට පේන්නේ භාවනා කරන්න නැති කෙනෙක් නම් විශේෂයෙන් පේන්නේ කොහොමඩක්වත් පාලනය කරගන්න බැරි විඥානයේ විසින් සියල්ල පාලනය කරනවා කියන தত্ত্বය. ඒක නිසායි සරුවචනසේ පහළ වෙන්නේ ඉස්සල්ලා ඒ මිනිස්සුયો හිතුවා මේ කෝෂ එක එකක් යට තියෙන කෝෂ වශයෙන් පිටතටම තියෙන වටේම පොත්ත රූප කෝෂයේ වශයෙන්මුත් ඒක ඇතුළේ වේදනා කෝෂයක් තියෙනවා සංඥා කෝෂයක් තියෙනවා සංස්කාරස් කෝෂයක් තියෙනවා මැදම තියෙන විඥානය ඒක නිසා ආත්මය කියලා කියනවනම් කියන්න වටින්නේ විඥාණයට තමයි කියලා. ඒක මිනිස්යාට වෙනස් කරන්න බැරි එකක්. විඥානේ සතුරු කිරීමට තමයි උත්සාහ කළේ. නමුත් සරුවචන් වහන්සේ කාභියෝග කළා විතරක් නෙවෙයි රූප වගේම වේදනා වගේම සංඥා වගේම විඥානයත් හේතුඵල ධර්මයක්. ඒ හේතු අනුව ඇති වෙන දෙයක් ඒකත් අර පාර දිගේම ගියොත් විඥානයේ පවා වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලයාගේ චරිතය, පුද්ගලයාගේ රුචි අරුචිකම් පවා වෙනස් කරලා විඥාන සමතයක් ක්ෂේකිරීමක් නිරෝධයක් කරන්න විඥාන නිරෝධයක් කරන්න පුළුවන් කියන එකයි දේශනා කරන්නේ. ඒක හරි අමාරුයි තර්කානුකූලව කෙනෙකුට ඒත්තු ගන්නලා දෙන්න ඒ පුද්ගලයා මම කියන්නේ විඥානය කියලා හිතාගෙන ඉන්නවනම් ඒ විඥාන නිරෝධය කියලා කියන්නේ සියදී වෙනසා ගැනීමක් විදියට දකිනවා. නැත්තම් නාස්තික දෘෂ්ටියක් විදියට දකිනවා. ඉතින් ඒ නිසා සිද්ධ වෙනවා මේ විඥාණය කරන තාක්කල් ඇති කරන්නේ අවුල්පාසයක් වියවුලක් ඒ නිසා ඒ අවුල්පාසයේ වියවුල නැති වෙන එක පැත්තෙන් විඥාණය දිහා බැලුවොත් විතරයි කෙනෙකුට පුළුවන් වෙන්නේ ඒ විඥානය පිළිබඳව හැදෑරීමක්වත් කරන්න. විශේෂයෙන්ම බටහිර ලෝකයේ පවතින අධ්‍යාපන ක්‍රමය සහ විද්‍යාත්මක පරිශන දිහා බලනකොට ඒ අත්තන්ට ඒ විද්‍යාව විද්‍යාඥයාගේ මනස කොච්චර දුරට මේ විද්‍යා පරිශනයට බලපානවද කියන එක උඟාකල් තේරුම් ගන්න බැරුව ගියා දැන් නම් තේරුම් අරන් තියෙනවා ඒ පුද්ගලයාගේ මනසානුව තමයි එයා කරන පරිේශනත් නිරීක්ෂණත් නිගමනත් තීන්දුව වෙන්නේ කියලා. නමුත් ਸਰවචනාංශයක බොහෝම කල්ැතුව දේශනා කරලා අවුරුදු 2600කට කලින් ඒ නිසා ඒ විඥාණය රූප ධර්ම වගේම වෙනස් වෙන සුළු එකක් බව තමයි තීන්දුව කරේ. ඒ නිසා අර ඔය බාහ්‍ය දාරුචිරිය වගේ බොහොම පිං ඇති ඒ වගේම තද බල සංවේග පහළ වෙච්ච කෙනෙක් ධර්මයේ ඉල්ලනකොට එහෙම නැත්නම් විස්තරේ කෙටියෙන් ඉල්ලනකොට සරුවචනසේ සඳහන් කළේ දිත්තේ දිත්තමත්තම් භවිෂති සුතේ සුතමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති කියලා. ඒක සරුවචන නිගමනයක්, නිරීක්ෂණයක්. ඊට පස්සේ ඒක අදාහගෙන විඤ්ඤාතයේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍යතිටි සික්කිතබ්බං කියලා ඒ හිත විසින් කරන නිගමන හිත විසින් ඇති කරන විඤ්ඤාතය මතින් ප්‍රපංච කරන්න යන්න එපා ඒකේ ඒ මතින් නතර කරන්න කියන එකයි බාහිර ජීව පණිවිඩය ඒක ගෙනාවේ ඇසී දැකීම දැකීම මතින් නතර කරන්න ඇහිම ඇහිම මතින් නතර කරන්න විඳීම විඳීම මතින් නැතර කරන්න කියලා ගොරෝසු ඉන්ද්‍රිය ධර්ම දිගේ ගෙනියලා අන්තිමට මනින්ද්‍රියට ගෙනල්ලා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති කියලා ඒ විදිහට හික්මෙන්ඩ උපදේශයක් දුන්නා. ඒ විදිහට විඤ්ඤාතයේ විඤ්ඤාත මට්ටමින් නතර වෙන්න පුළුවන් නැත්නම් නතර කරන්න පුළුවන් නම් භාවනාවෙන් ඒ පුද්ගලයා තමන් ආහන දකින ආදී කොම්මනම දෙකින්වත් ප්‍රපංච කරන්න ගිහිල්ලා අලුතෙන් කෙලෙස් උපදවාගෙන පටලවා ගැනීමක් වෙන්නේ නැහැ කියන එක තමයි තේරුම් කරලා දෙන්නේ. ඉතින් ඒක අද තියෙන උගත් සමාජවල තාමත්ම ගැඹුරු ඉගැන්වීමක් විදිහට දේශනා කළා තියෙනවා. ඉතින් අද අපි අවසාන ධර්ම දේශනාවට අහුම්කම් දෙන නිසා ඊට පස්සේ අපි ගෙවල් දොරවල් වලට ගිහිල්ලා මේ ගත්ත පර්යාංකයෙන් ඇති කරගත්ත සතිය සමාධිය එහෙම නැත්නම් සක්මනේදී ඇති කරගත්ත සතිය සමාධිය භාවනා මධ්‍යස්ථානයක ඇති මේ එදින්දා කටයුතු වල සතිය සමාධිය ඒ ගෙවල් දොරවල් වලට ගිහිල්ලා කොහොමද කරන්නේ කියන එකයි මේ විඥානස්කන්ධයේ විඥාතය තේරුම් ගැනීමයි කියන එක සම්බන්ධ කරලා නැවතත් තම තමන්ගේ කාර්යබහුල ජීවිතයට යන කෙනෙක් විශේෂයි මේ උපදේශ පන්තියක් වෙන විදිහට විස්තර ඉදිරිපත් කරනවා නම් අපි පරියංකයකදී ඇත් එක වහගෙන සක්මනේදී බිමට යොමු කරව ඇත් දෙකින් යුක්තව එදිනදා කටයුතු වලදී පුළුවන් තරම් අරන්නේ මට්ටමක ඇස් දෙකින් යුක්තව කටයුතු කළාට අපි එළියට බැස්සට පස්සේ යකට ගේට්ටුවෙන් එළියට ගියාට පස්සේ අපිට දකින්න වෙන දර්ශනවල කිසිම සීමාවක් නැහැ. අන්න එවැනි තත්වයක් යටතේදී අපි කොහොමද මේ ආස්වාස් ප්‍රස්වාස වශයෙන් කායින්ද්‍රිය ඇති කරගත්තා වූ මේ සතිය චක්කු ඉන්ද්‍රිය ඇති කරන්නේ සෝත ඉන්ද්‍රිය ඇති කරන්නේ ගහාන ජීවවා කා කියන ඉන්ද්‍රියවල ඇති කරන්න කියන එක සංකීර්ණයි. නමුත් මේ වගේ පිටසකට අර Taman ළඟ තියෙන මූලික කායගත සතියට සාපේක්ෂව ඒක විස්තර කරලා දෙන්න පුළුවන්. ඒ කයේ ඇති කරගත්ත ආශාස ප්‍රසවාසයේ හෝ පිම්බීමේ හැකිලිමේ හෝ ඇති කරගත්ත සතිය එදිනෙදා ජීවිතයකට ගියාට පස්සේ රූපයක් දකින වෙලාවේදී මම මේක හික්මවන්න ඕනේ මේකේ පවා ශක්ති ප්‍රමාණේ සතිය පිහිටවන්න ඕනේ කියලා සම්‍යක් අදහසක් ඇති උනායි කියලා හිතමු නැත්නම් වෙනදා දකපු විදිහට සම්මුති ක්‍රමයට බලනවට අමතරව භාවනා කළ කෙනෙක් විදිහට හික්මිය යුතු කෙනෙක් විදිහට මේ බලන දර්ශනය පමණක් නෙවෙයි බලනවා කියන ක්‍රියාවලිය දිහා ක්‍රියාවලිය සිදු වෙද්දි දකින්නවා කොහොමද කරන්නේ මේ වෙන විදිහට කියනවා අපි චිත්‍රපට ශාලාවකට ගිහිල්ලා චිත්‍රපටිය බලනවා එතකොට සිද්ධ වෙන්නේ රිජිතිරේ ඒ චිත්‍රපටිය දිගහැරෙනවා අපි ඒ වෙනුවට චිත්‍රපටිය පෙන්නන ප්‍රක්ෂේපණයට ගියොත් ප්‍රොජෙක්ටර් එකට ගියොත් චිත්‍රපටිය බලන ගමන්ම චිත්‍රපටිය යද්දිම පිටිපස්සෙන් පිටිපස්සට ගියොත් ඉස්සරහා බලන වෙනුවට අපිට දැක් ගන්න පුළුවන් වෙයි ඒ චිත්‍රපටියක් අර රිදී තිරයට ඇවිල්ලා ඒක විකාශය වීම සඳහා වැඩ කරන යාන්ත්‍රණය දැක ගන්න පුළුවන් වෙයි. ඒහා සමාන වැඩපිළිවෙලක් තමයි මේ ඇහැට ආපాతගත වෙන රූපයේ වශී වෙනවා වෙනුවට ඒ රූපයේ විසින් ඇහි පිළිඹුවක් ඇති කරලා ඒ පිළිඹුව මතින් වේදනාවක් විඳලා සංඥාවක් ඇති කරන ඒ සංඥාව මතින් මේ දැකපු රූපයේ විශේෂයි අපි මේක මෙහෙම මෙහෙම කරන්න ඕනෑ කියලා සංස්කරණය කරන හැටි ඒවා වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න හැටි රූපයක් දකින ගමන්ම මනනන්දනීය රූපයක් දකින ගමන්ම කළ හැකිද කෙරුවොත් ඒ බලන්නට මොනව වෙයිද මේක පිළිබඳව බැලුවොත් නිකන් නිදර්ශන වශයෙන් කියනවනම් නාගසමාල ස්වාමින් වහන්සේ පින්න පාති යටන ගමන් හොඳට බීමත්ව වීජේ නටන නලඟනක් දිහා දැකලා උන්වහන්සේ ඒක නොබැලිය යුතු දර්ශනයක්. පුරුෂයෙක් විසින් විශේෂයෙන් බණ භාවනා කරන කෙනෙක් විසින් නොබැලිය යුතු විසම දර්ශනයක් විදිහට පෙන්වන ස්ත්‍රියක් කෙරෙහි. නමුත් මේ ශාංශය දැකලා ඒකේ තියෙන මාර පාෂය බීමති නටන ස්ත්‍රියාවක තියෙන මාර පාෂය දැක්කට පස්සේ අර වෙන කෙනෙක් දකින කාමරාගය වෙනුවට විශාල සංවේගයක් තමයි පාල කරගන්නේ. අන්න ඒ වගේ ඒ දර්ශනය දක්වපු ඒ වීදියේ හිටපු බොහෝ දෙනා ඒ ස්ත්‍රියාව කෙරෙහි දැකීමෙන් ඇති කරගත්ත කෙලෙස් බරිත චිත්ත වීතිය වෙනුවට මේ ස්වාමීන් වහන්සේ ඒක පිළිබඳ සංවේගයක් පහළ කරගන්නට ක්‍රියා කළා යම් ප්‍රමාණයකට මේ Taman ඇතුළත බලන්න තුල වෙනසක් ඇති වුණා. රහත් වෙන තැන දක්වම ගියා. අන්න ඒ වගේ தත්වෙට ඒවා ඉතින් අපිට පෙන්වන්න තියෙන ඊටාත්ම උත්කෘෂ්ඨ නිදර්ශන. අන්න එහෙම වෙන ඒ වගේ தත්වයකට අපි කොහොමද මේ ආනපන සතිය වඩන්නේ කිව්වොත් යම් වෙලාවක අපට වැටහෙනවා නම් මම දැන් වීදියේ ඇවිදින ගමන් වැඩක් කරන ගමන් දැකීමේ යෙදී ඉන්නවයි කියලා. ඇහැට ඇහි වැඩේ යන්නේ මම බලන්නෙක් මේ වෙලාවේ කියලා නැත්නම් දකින්නෙක් කියලා දැනගන්නවා නම් ඒ වෙලාවේදී ඊ타මත්ම අසංවිධිත මනසක් තියෙනවා නම් සතිය පලාතක පේන්න නැත්නම් ඒ වෙලාවේදී මතක් කරනවා මෙනෙහි කිරීමක් කරන්නයි කියලා මේ වැඩේ ආරම්භ කිරීමට රූපයක් රූපයක් රූපයක් රූපයක් කියලා ඒ Taman දකින්න රූපයේ වර්ණ සටහන හෝ වර්ණය කියලා කියන කහකොළ නිල් ආදී වර්ණය ඒ වගේම සටහන වශයෙන් හෝ රූපේ හිත යොදන්නේ කියලා. ඉතින් ඒකෙන් අඩු ගානේ මම සද්දහනවා නෙවෙයි ගඳ බලනවා නෙවෙයි රස බලනවා නෙවෙයි රූපයක් දකිනවා කියන එකට හිත යොමු කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා අර පිම්බීම හැකිලිම ආනාපානි කරනට ආස්වාසයක් කියලා මෙනෙහි කරන එක ප්‍රස්වාසයක් නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි සද්දයක් නෙවෙයි. මේක ආස්වාසය කියලාට මෙනෙහි කිරීම නිසා එකලස් වීමක් වෙනවනේ. මුණට මුණ දැමීමක් වෙනවනේ. ආන් මේ වගේ රූපයක් දකින්න වෙලාවක රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න කියනවා. දිගට මේ දැක්ම සිද්ධ වෙනවා නම් ඒ පුද්ගලයාට ප්‍රශ්නයක් නගිනවා අපි අර කලින් කරගෙන ගිය විග්‍රහය හැටියට මේ දැකීම සිද්ධ වෙන්නේ රූපේ තියෙන තැනද එහෙම නැත්නම් ඇහි ඔපේද කියලා. ඒ භවනා නොකරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දකිනවා දැකීම සිද්ධ වෙන්නේ රූපේ තියෙන තැන කියලා. නමුත් ඇත්ත වශයෙන්ම වැඩේ සිද්ධ වෙන්නේ ඇහි ඔපේ බව අහලා හෝ හිතලා හෝ තිබුණ කෙනෙකුට රූපයක් රූපයක් කියලා මෙනෙහි කර කර ඉන්නකොට සමහර විටක මේ මෙනෙහි කිරීම බොහොම ලාමක දෙයක් බවත් හරිනම් දකින්න දකින්නයි කියලා මෙනෙහි කරන්න ඕන කියලා වැටහෙන්න ඉඩ තියෙනවා. ඒක අනිදර්ශනයක් වශයෙන් කියනවා නම් මම මීට කලිනුත් මං හිතන්නේ ඒක මතක් කරලා තියෙනවා. මේක පිළ හොඳ දාර්ශනික මිනිස්සෙක් තමයි ඔය මේ එංගලන්තේ පහළ වෙච්ච ඒ මිනිස්සයා හොඳට තේරුම් අරගෙන තිබුණා වැඩක් සිද්ධ වෙනකොට එළියේ දේවල් කුලප්පු කරාට ඔළුව ඇතුලේ තමයි මේ කටයුත්ත වෙන්නේ කියලා. නැත්නම් රූපයක් දැකීම සිද්ධ වෙනවා නම් එහි ඔපේ සිද්ධ වෙන්නේ ඒක. ඒ වගේම සද්දයක් වෙනකොට කම්බරේ ඒක සිද්ධ වෙන්නේ කොච්චර ලෝකේ ගඳ සුවඳ තිබුණත් දැනීම සිද්ධ වෙන්නේ නාසයේ ලෝකේ රසමසවල කොච්චර තිබ්බත් අඬ රස දැනෙන්නේ දිවේ ඒ වගේම පහස කොච්චර ලෝකයේ සුකොපභෝගී දේවල් යාන වාහන කොට මෙට්ට ඇඳ ඇතිරලා තිබුණත් කයේ ඔපේ තමයි ඒක සිද්ධ වෙන්නේ ධර්මතා ලෝකේ කොච්චර තිබ්බත් මනසේ තමයි ඒක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මනුස්සයා එක දවසක් දතිගක්කමකට ගිහිලා දත්තොත්තර කෙනෙක් ගාඩ ගියාට පස්සේ ඒ මනුස්සයන් ඇවවලු සර් කොතනද කොයි දතද රිදෙන්නේ කියලා. නැ කොතනද රිදෙන්නේ කියලා. ඒ මනුස්සයා කවලු වේදනා නම් ඇත්ත වශයෙන්ම තියෙන්නේ ඔළුවේ තමයි ඒ උනට දත ගලවලා දාන්නේ කියලා. දාර්ශනික පැත්තෙන් බලනකොට නම් වේදනාව තියෙන්නේ ඔළුවේ තමයි. <clears throat> නමුත් වැඩේ හරියන්න නම් දත ගලවන්න ඕන. අන්න ඒ වගේ අපිට තේරෙන සමහරලාට රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට මේ රූපයට තිබුණ තැනද පෙනීම ඇති වෙන්නේ එහෙම නැත්නම් ඇහිෝපේද කියලා අන්න ඒ වගේ සම්බන්ධතාවය පේනවනම් ඒ පුද්ගලයා රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන වෙනුවට දකින්නවා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් ආරම්මන, ద్వාර, තදුවපන්න කියන මේ අරමුණක් ඇවිලා ඇහැට වැදිලා ඇහිෝපේ වැදුනට පස්සේ ඒයින් නිපන් පෙනීමක් කියලා එකක් තියෙනවනේ. අන්න ඒ වගේ ඉස්සල්ලාම අපි අරමුණ මෙනෙහි කරනවා. අරමුණ මෙනෙහි කරනකොට රූපයක් නම් ආපాతගත වෙන්නේ. ඇහි ඔපේට සද්දයක් නම් ආපాతගත වෙන්නේ. කනේ ඔපේට අන්තිමට මෙනෙහි කරගෙන කරන යනකොට මෙනෙහි කිරීමේ දක්ෂකමක් තියෙනවනම් සතිය වැටෙනවනම් එහෙම නැත්නම් චින්තාමය ඥාන වලින් ආධාරයක් වෙනවනම් මේක සිද්ධ වෙන්නේ ඇහි ඔපේ බව තේනවනම් දකින්නවා දකින්නවා කියන එක මෙනෙහි කරන්න. අන්න එහෙම දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරගෙන යනකොට ඒ දැකීම නිසා අපිට ආසාවක් පහළ වෙනවා. එහෙම නැත්නම් අමනාපයක් පහළ වෙනවා නම් ඒ පුද්ගලයාට මේ රූපයත් ඇහත් දෙකේ මේ සම්බන්ධතාවය නිසා මේ ඇති වෙන මනාපය ඇති වෙන අමනාපය පිටින් රූපයක් ඇහැට ඇහිම ඇතුළට වීම සිදු ඇතිවීම කියන සංසිද්ධිය මතින් හිතෙන් එළියට යන එකක් බව. රූපේ දකින රූපේ කෙරේ ඇති වෙන මනාපය සහ අමනාපය හිතේ තිබිලා එළියට යන එකක් බව තේරුම් ගන්නවා කියන එක මම හිතන්නේ හුඟක් කල් ගන්නවා. අර සංඥා ස්කන්ධයේ සංස්කාර ස්කන්ධයේ පිළිබඳව යම් අවබෝධයක් ඇති කෙනෙකුට නම් වටහා ගන්න පුළුවන්. ඇහැට රූපයක් පේන්න බාහිරේ වර්ණ රූපයක් ආපాతගත වෙන්න ඕනේ. අන්න ඒක පිළිබඳ හොඳට සත්‍යමත් වෙලා ඉන්නකොට දකින දකින හැම රූපයක් මතින්ම එක්ක මනාපේ එක්ක අමනාපේ පහළ ඒ මනාපේ අමනාපය අපේ හිතේ තියෙන ආසවණුසේ ධර්ම අනුව වෙනස් වෙනවා මිස රූපයේ රඳාපවතින දෙයක් නෙවෙයි. මේක බොහෝම මේ අපි දේවල් පිළිබඳ ගන්න විනිශ්චය පිළිබඳ තද්ද බල අභියෝගයක් කරනවා. රූපේ කුමක් වුණත් අපි ළඟ තියෙන්නේ ඒ අපේ හිතේ තියෙන ආශයන්සේ ධර්ම වල හැටියට ඒක කෙරේ මනාපේ ඒක කෙරේ අමනාපේ ඇතිවීම අවස්ථානෝචිතයි. එහෙම නැත්නම් ආවස්තික වැඩක්. අන්නේ නිසා යම් කිසි කෙනෙකුට රූපයක් රූපයක් කියලා මෙනෙහි කරලා දකින්න දකින්නයි කියලා මෙනෙහි කරාට පස්සේ ඒ දැකීම ඇති වෙන හැම වෙලාවෙදීම එක්කම නාපේ එක්කම නාපේ පහළ වෙන බව අල්ලා ගන්න පුළුවන් තත්යකට ආවනම් <clears throat> මේ පුද්ගලයා දැයෙන ආරක්ෂක ස්ථානක ඉන්නවා මේ පරියංකයක ඉන්නකොට වගේම දැන් Taman තුල මනාපේ පහළ වුණා දැන් Taman තුල අමනාපේ පහළ වුණා කියලා ඒ මනාපිට අමනාපිට රූපේ වග වෙන්න ඕන කමක් නැහැ ඒක මේ තමන්ගේ හිතින්, තමන්ගේ ආසව තුලින්, තමන්ගේ අනුසය තුලින් එළියට වැగిරෙන එකක් කියලා. රූපේ පිටේ ඉඳලා ඇතුළට එන එකක් මේ ආසව අනුසය ධර්ම නැත්තම් මනාපමනාප ඇතුළේ ඉඳලා පිටතට යන එකක්. අන්න ඔය තරමට අවබෝධයක් ඇති කරගන්න පුළුවන් නම් මේ පුද්ගලයාට තේරෙනවා මේ රට පුරාම කටුකොහල් නැති කරන්න හංගෙලනවට වැඩිය කකුලට සෙරප්පු දෙයක් දාගන්න එක ලේසියි කියලා. එතකොට ලෝකේ තියෙන ඔක්කොම සදාචාර කරනවට වැඩිය තමන්ගේ හිතේ තියෙන මේ ආසවණුසය ධර්ම කීල කීකරු කරගත්තොත් දකින්න දේ නෙවෙයි තමන්ගේ තුල තමයි මේක තියෙන්නේ කියලා ඒ දකින දකින වාරයක් පාසා ඇති වෙන මනාපමනාප දෙක තේරුම් අරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා රූපයේ ඇලෙන ගතිය හෝ රූපේ ගැටෙන ගතිය හෝ රූපේ මත් වෙන ගතිය වෙනුවට කවදාකවත් නැතුව දකින අවස්ථාවේම උණු උණුවේ අස්පන අපිට දැකීම මතින් පහළ වෙන මේ මනාපේ මේ අමනාපේ දැකගත්තොත් ඒ දර්ශනය ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම් වලට පැහැදිලි බලපෑමක් ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ වෙලාවෙදීම රූපේ කෙරෙහි ඇති බැඳීමක් හෝ ගැටීමක් එනවා වෙනුවට අර ඇති වෙන මන අපේ යමන අපේ දිහාට හිත යොමු වෙන්න ඉඩ තියෙනවා මේක අර චිත්‍රපටි උපමාවට ගත්තොත් අපි යම්ම වෙලාවක රිදී තිරේ දිහා බලාන ඉඳලා අපි චිත්‍රපටියේ පෙන්වන යාන්ත්‍රණයේ දිහාවට හිත යොමු කරලා ඒකේ දිහා අවධානය යොමු කරන්න ගත්තොත් චිත්‍රපටියේ රස වින්දනය කරගන්න බැරුව යනවා චිත්‍රපටිය සුඛාන්තයන්ත දුක්ඛාන්තයන්ත කියලා සුඛාන්තයන්ත දුක්ඛාන්තයන්ත කියන වෙනුවට අපි චිත්‍රපටියේ පෙන්නන යාන්ත්‍රණය දක්ක ගන්නකොට ඒකේ රස විඳින නැති වෙනවා වගේ අපි යම්ම වෙලාවක දැකීම කියන વિષය ඇහි හිති වෙන හැටි ඒ අනුව මනාපමනා පහළ වෙන දකින්න පටන් අරගත්තොත් බලන රූපේ විරංජනයක් සිද්ධ වෙනවා බලන රූපයේ ඇලෙන ගතිය අඩු වෙන්න පටන් අර ගන්නවා. මේ නිසා වෙන්න ඇති අපි කවදාකවත් කැමති නෑ. ඒකට සරුවචාන්සය සඳහන් කරන්නේ අසුතවතෝ පුතඥෝ කියලා. බණ ආපු නැති කෙනා, කල්යාණ මිත්‍රෙක් දැකම නැති කෙනා, කල්යාණ ධර්මයක් ආපු නැති කෙනා හැම වෙලාවෙම රූපේ දිහාවට ඇලී බැඳීගෙන ජීවත් වෙන නිසා කවදාකවත් ඒ ඇලීම බැඳීම ඇතුලෙන් පිටතට යන එකක් බව දන්නෙත් නෑ. ඒ රූපයත් එක්ක රංජනයක් ඇති කර ගන්නවා. කවදා හරි මෙනෙහි කිරීම හරියට දන්න කෙනෙක් ඉන්නවනම් දකින් දකින් වාරේ ඇති වෙන මේ මනාපේ මේ අමනාපේ දක්වන්න පටන් අරගත්තොත් පේන්න පටන් අර ගන්නවා දැන ගන්නවා. මේ රූපේ නෙවෙයි කෙලෙස් උපදින්නේ කෙලෙස් උපදින්නේ Taman ළඟ තියෙන රුචි අරුචිකම් වලින් කියලා. චිත්ත වීදියක් දිගේ කල්පනා කරන්න පටන් අරගත්තොත් චිත්ත වීදියේක දක්වන පේන ඇහැට පේන රූපයක් ගත්තොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං ඇහත් රූපයත් ඇහි උපන් හිතත් කියන මේ තුන තියෙන තාක්කල් තින්න සංගති පස්සෝ ස්පර්ශය සිද්ධ වෙනවා. පස්සපච්චා වේදනා ඒ නිසා අපි විඳීමක් ඇති කරගන්නවා දැකීමෙන්. යං වේදේති තං සංජානාති යමක් විඳිනවා නම් ඒක අපි හඳුනා ගන්නවා මෙන්න මේ වේදනාව ඉඳලා සංඥාවට යන තැන තමයි කෙලෙස් ඇති වෙන ආරම්භක තැන. එතෙන්ට එනකන් චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන මේ චිත්ත වීදියේ සරුවච්චන් වහන්සේටයි දේවදත්තටයි එක ගානට පහළ වෙන්නේ. පෘථග්ජනයටත් භාවනා කරන එකටත් එක ගානට පහළ වෙන්නේ. යං වේදේති දං සංජානාති යමක් විඳීද එය හඳුනායි කියනකොට හඳුනා ගැනීම සිදු වෙන්නේ අර මනාපමනාප දෙක අනුව. එතකොට අසෘතවත් පෘ탁ජනයා අනිවාර්යයෙන්ම ඒ හඳුනා ගැනීම නිසා ඇතිවෙන ආකල්ප සියල්ලම රූපෙට බාර දෙනවා. මේ රූපේ තමයි මට මේ හඳුනා ගැනීම ඇති කරේ කියලා. නමුත් සීක පුද්ගලයා තේරුම් අර ගන්නවා දෙන්නේ එකම රූපෙ දිහා බලපුවාම එක විදිහට අඳුරගන්නේ නැහැ. සමහර අය මනාප විදිහට අඳුර ගන්න පුළුවන් සමහරට අමනාප විදිහට අඳුර ගන්න පුළුවන් ඒ නිසා මේ දෙකේ අතර විපරිණාමයක් තියෙනවා. Taman උනත් එකම දේ දිහා බලාන ඉඳ ඉඳ ඉඳ හඳුනා ගැනීමේ වෙනසක් ඇති වෙනවා කියලා. මේක සාමාන්‍යයෙන් ඕනෑම ඉදින්දා ජායනික සිද්ධියල සිද්ධ වෙනවා. අපි හොඳට බඩගිනි ඉන්න වෙලාවක කැම වේලක් දිහා කැමපතක් දිහා බැලුවොත් ඒකේ අංග සම්පූර්ණ වර්ණ ගන්ධ රස ඕජා සියල්ලම තියෙනවා නම් අපිට ඒක ලොකු මනාපයක් ඇති වෙනවා. නමුත් ටික ටික ටික ටික කාගෙන කාගෙන කාගෙන යනකොට ඒකට තියෙන මනාපය අඩු වෙනවා. හොඳටම කැම කාලේ ඉවර වුණාට පස්සේ ඒ බත්පතින් ඒ පුද්ගලයාට එච්චර මේ හිත ගන්න සුළු ගතියක් එන්නේ නැහැ. අජීර්ණ කාර්යයකට නම් දකින්නත් බෑයි. මෙන්න මේ වගේ එකම අරමුණක් දිගා දිගේට බලාන බලාන යනකොට ඒ පුද්ගලයා තුල පවා අරමුණ વિશે ඇති ආකල්ප වෙනස් වෙනවා එකම වස්තුවක් දිහා දෙන්නෙක් බලනකොට දෙනක් දකින්නවා ඒ නිසා වේදනාව වශයෙන් අපි සමාන වුණාට විඳීම වශයෙන් සංඥා වශයෙන් අපි අතර කිසිම සමානකමක් නැහැ මේ අතින් අපි පුදුමාකාර විචිත්‍රතාවයක් තියෙනවා ඒ වගේම එකම පුද්ගලයාත් අරමුණු දිහා බලාගෙනකොට චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස මේ සංඥා ශීඝ්‍ර වෙනසකට යනවා. නමුත් රූපය දිහා මත් වෙලා හිටියොත් මේ ශීඝ්‍ර වෙනස අපිට නොදැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි රූප වෙනස් කරමින් රූපෙන් ශබ්දයට යමින් ශබ්දෙන් ගන්ධයට යමින් ගන්ධයෙන් රසයට යමින් මේ අලුතෙන් අලුතෙන් ඇති වෙන දේවල් බල බලා හිටියට එකම දෙයක්වත් අපි ඉවරයක් දක්වා බලන්නේ නැති නිසා මේ සංඥාවකේ ඇතිවන විපරිණාමය වෙනස් වීම අපිට දැක් ගන්න බැරි නිසා අපි සංස්කරණය කරනවා මේ රූපේ හොඳ නැහැ මේක වෙන එකක්පත් කරන්න ඕන. මේ රූපේ වෙනකොට සද්දයක් ඕන. මේ සද්ද වෙනකොට ගඳක් ඕන කියලා අපි විවිධාකාරයෙන් අර සංකලනය වෙනස් කරමින් වෙනස් කරමින් <clears throat> කුතුහලයේ වැඩි කර ගන්න. එහෙම නැත්නම් කෝඩු ගතිය, කෝල ගතිය වැඩි කරගන්න. ඒ වෙනුවට ਸਰුවත්‍යංශයේ සඳහන් කරන්නේ ඒ රූපේ දිහාම බලමින් ඒකේ ඇතිවෙන විපරිණාමයත් ඒ හැම චිත්තක්ෂණයකම නැත්නම් අපි කියනවා විශේෂයෙන්ම චිත්ත වීදියේක මේ වේදනාව දක්වාම කිසිම භවනා කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒවා නිවන් දැකපු චිත්. නමුත් මේ වේදනාව ඉදලා සංඥාවට මාරු වෙන තැන අපි එකිනෙකා එක්කමනාප එක්කමනාප මේ ගති පහල කරගත්ත තැන පටන් අපි සම්පූර්ණ ඒ රූපයත් එක්ක මේ පටලවා ගන්න ගතියක් තියෙනවා. මේ පටලවිල්ල සිදුවෙනවත් එක්කම දැක ගන්න පුළුවන් නම් මනාපේ පහළ වෙනවත් එක්කම දැක ගන්න පුළුවන් නම් අමනාපේ පහළ වෙනවත් එක්කම දැක ගන්න පුළුවන් නම් අපිට ලේසි ඒක නියපොත්තෙන් කඩලා දාන්න. නමුත් ඒක නොදක අසතියෙන් ප්‍රමාදයෙන් දිගින් දිගට යන්න පටන් අරගත්තොත් අපි ඒ ඇති වෙච්ච මනාපයට ඒ ඇති වෙච්ච අමනාපයට අපේ වාල් භාවයක් ඇති වෙලා අපි ඒ රූපයත් එක්ක ගැටෙනවා. එහෙම නැත්නම් රූපයත් එක්ක බැඳීමක් ඇති කරගෙන අපි සංසාරෙට අලුත්ෙන් චේතනා කර්ම රැස් කරගනිමින් බේරෙන්න තිබුණු අවස්ථාව බවුණු කර ඉඳ තිබුණු අවස්ථාව නැත්නම් අර හතරාකාර වීර්යයේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහති කියන තැන අපේ හිස් තනක් හිටනවා නැත්නම් පාඩුවක් වෙනවා. ඒක නිසා ඉන්ද්‍රිය සංවරයට යනකොට අපි කරන්නේ මේ රූපය දැකීමෙන් කෙලස ඇති වෙන්නේ ඉඩ තියෙනවා කියන ආරක්ෂාව ඇති කරන චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායී හෝති නානු ව්‍යංජනක් ගායී හෝති කියලා ඒ දැකීම දැකීම මතින් නතර කිරීමට ගන්න පියවර ක්‍රමානුකූල පියවර විස්තර කරන්නේ ඒ දැකපු රූපයේ නිමිති ගන්න යන්නත් එපා ව්‍යංජන අනුව්‍යංජන ගන්නත් යන්න එපා නිමිති ගැනීමෙන් ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙන් ඒ රූපයට බැඳෙන ගතියක් ඇලෙන ගතියක් ප්‍රතික්‍රියා කරන ගතියක් එනවා යත්වාදි කරන මේ තන් අසං උතං විහරන්තං uppajjati papaka akusala dhamma තත්ත්ව සංවරය ආපජ්ජති. යම් හේයකින් අසංගතව ප්‍රමාදයට වැටිලා වීරිය නැතුව ඉන්නා කෙනෙක්ගේ උපදින්න යම් කෙල අකුසල ධර්ම ටිකක් තියෙනවා නම් අන්න ඒක නොයිපද වීම පිණිස අප්‍රමාදීව මේ මේ සූත්‍රෙත් කියන විදිහට අපමත්තෝ ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අප්‍රමාදීව එලඹ සිටි සීයෙන් වීරියවන්තව ඒ සඳහාම ගත කළොත් ඒ රූපය දැකලා ඒ රූපය මතින් කෙලෙස් අලුතෙන් විඥාන පහල කරගන්න නැති වෙන්න ඒ මනුස්සයා උත්සාහ කරන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ රූපයක් දකිනකොට එදිනදා ජීවිත කටයුත්තේදී රූපයක් රූපයක් කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට ඒ රූපයට බැඳීමක් හෝ ඇලීමක් ඇතිවීමක් වෙනව වෙනුවට මේ රූපය එතන තිබුණාට දැකීම සිද්ධ වෙන්නේ Tamange ඇහි ඒ දැකීමත් එක්කම ඒක මතට මතුවෙන ඇලීම ගැටීම දෙක තමන්ගේ චිත්තසංතාණයෙන් එළියට එන එකක් කියලා තේරුම් අරගත්තොත් අපිට ඒ රූපෙට දොස් කියන දෙයක් නැහැ. මිනිස් වෙන සාමාන්‍ය කියන රූපේ කෙලෙස් නැහැ. දැකීමේදී හරියට එලඹ සිටිය තිබුණ නැත්නම් ඒ රූපේ මතින් කෙලෙස් ඇති වෙනවා කියන එක වළක්වන්නත් බෑ. නමුත් ඒ දකින රූපයක මේ විදිහට මතුවෙන මතුවෙන කෙලෙස් මනාපමනාප අල්ලන එක ඉතාමත්ම සූක්ෂම නිසා. නැත්නම් යෝසුලු නිසා ਸਰවචනාංශේ ඒ රූපය තමයි දේශනාවලදී මුලින් මතක් කරත් චක්ුණා රූපන් දිස්වාදි වශයෙන් උන්වහන්සේ රූප දකින්නට වැඩිය අඩු වේගකින් තමයි ශබ්ද අහනකොට කෙලස් උපදී. ඊටත් වැඩි අඩු වේගකින් තමයි ගඳක් එක්ක කෙලස් උපදී. ඊටත් වැඩි අඩු වේගකින් තමයි දිවට රසක් එනකොට කෙලෙස් උපදින්නේ අල්ලන්න පුළුවන් ලේසිම තැන තමයි කායට පහසක් එනකොට එන කෙලෙස් නිසා කායනුපස්සනාව ස්පර්ශයත් එක්ක මුල් කරගෙන යන්නේ. නමුත් අපිට හැමදාම මේකේ ඉන්න බැරි නිසායි මම මාතෘකාවක් වශයෙන් ගත්තේ විඥානස්කන්ධයට සම්බන්ධ කරලා එදිනදා කටයුතු වලට ගියාට පස්සේ රූපයක් දකිනකොටම ඒකෙන් කෙලෙස් උපදින්න විශේෂ වෙන රූප තියෙනවනේ අපට. තද රාග ඇති වෙන තද ද්වේෂ රූප අන්නේ වෙලාදී ඉන්දිය සංවර හිතක් ඇතුව හිටියොත් අපිට තේරෙනවා මේ රූපේ දකින්නකොට මේ එක්ක රාගයෙන් රත් වෙනවා එක්ක නැත්තම් ද්වේෂයෙන් පැලහෙනවා අන්න ඒකෙදි මේ උපදින්න ඉඩ තියෙන ඒ කෙලෙස් නොයිපදිවියන් පිණිස මම මේ රූපයක් දකින්නවා රූපයක් දකින්නවා කියලා මෙනෙහි කරන්න කියලා. මම ඉස්සල්ලා මේ සතිය පීඨවන්න යන කාලේ මයි ඒ ධම්මික ස්වාමීන් වහන්සේ තමයි මට ගොඩක් වෙලාවට මේ විස්තර සහිතව මේවා කතා කරන්න වෙලාව හම්බුනේ. ඒ ස්වාමීන් වහන්සේ මට මතක් කරා ඒ ස්වාමීන් වහන්සේ එදිනදා ජීවිතේ වීදියේක යනකොට කෙලෙස් නොයිපදවීම පිණිස යම් යම් නිමිති නැත්නම් යම් යම් අරමුණු ඇති කරන හැටි ඒ ස්වාමීන් කිව්වා ඒ ඉන්දියාවේ ඉඳලා පැවිදි වෙලා ලංකාවට ආවට පස්සේ පන්සල් වල තමයි ඉඳ උනේ ඒ නිසා හුඟක් වෙලාවට ඒ පන්සල් වල කරන වැඩ නිසා සංඝයා කෙරෙහි තද ඒ කියන්නේ තරහක් හිතේ තිබුණා කියන. එහෙම නැත්නම් ද්වේෂ වෙනවා. ඒ නිසා වීදියේකදී කහ පාට දකින්නකොටම සතිමත් වෙන්න උත්සාහ කරයි කියනවා. සාහරියක් ඇදගෙන ගියත් කහ පාට ගෑනු කෙනෙක් ඒත් අර සංඝයාගේ තියෙන තරහට කහ පාටත් එක්ක තරහ තිබුණා කියනවා. ඒක නිසා කහ දකින්නකොටම මම සතිමත් වෙන්න ඕන කියලා මේ හිතේ තරහක් තියාගෙන තියෙනවා. නිමිති ගන්න යන්න බෑ මේ ගෑනු කෙනෙක් කහ පාට සාහරියක් ඇඳගෙන ඉන්නවද? එහෙම නැත්නම් හාමුදුරු කෙනෙක් කහපාට සිවුරක් මොනවක් කරන්නේ කහපාට දකින්නකොටම දකින්නවා දකින්නවා දකින්නවා දකින්න දකින්න මෙනෙහි කරනවා. නිමිති ව්‍යංජන අනු ව්‍යංජන ගන්න යන්නේ නැහැ. මේ හේතු කරන ඉපදෙන්න පුළුවන් යම් පාප කකුසල ධර්ම තියෙනවනම් නොයිපදෙවේවා කියලා ඒක පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒක නිසා එදිනදා ජීවිතයේදී අපි මෙහෙන් ගියාට පස්සේ අපේ ජීවිතයට හොඳම සම්බන්ධ සිද්ධි කියන්නේ එක්ක රාගෙන් එක්ක ද්වේෂයෙන්. කැපිපෙන සිද්ධි කියලා තියෙනවා. රාගයක් වගේම ද්වේෂයක් නැතුව බෑ අපට. ඉන්නේ වගේ ඉද්දෙන සිද්ධි තියෙනවා, කුප්පන සිද්ධි තියෙනවා. අන්නේ සිද්ධි ජීවිත රටාවේ කිට්ටු වෙනකොටම ඒක රූපයක් නම් දකින්න දකින්න කියලා රූපයක් රූපයක් කියලා පස්සේ දකින්න දකින්න කියලා මෙනෙහි කරනවා. කණෙන් ඇති වෙන එකක් නම් සද්දයක් සද්දයක් සද්දයක් කියලා හරි මෙනෙහි කරලා හිත යොමු කරලා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවයි කියලා ඉන්ද්‍රිය දත් මට්ටමට ద్వාර මට්ටමට ගන්න ඕනේ. ඒ වගේම යම් ගඳක් නැත්නම් සුවඳක් වෙනවා නම් ගඳක් සුවඳක් වශයෙන් මෙනෙහි කරලා දැනෙනවා දැනෙනවා කියන මට්ටමට ගන්න ඕන. ඒ වගේම රසක් නම් රසක් රසක් කියලා මෙනෙහි කළා දැනෙනවා දැනෙනවා කියන මට්ටමට ගන්න ඕන. කයට පහසක් නම් ප්‍රියමනාපෝ අප්‍රියමනාප පහසක් වශයෙන් මෙනෙහි කරලා දැනෙනවා දැනෙනවා කියලා ගන්න ඕන. හරි පුදුමාකාර මෙන්න මේ විදිහට දකිනවා, ඇහෙනවා, දැනෙනවා ආදි වශයෙන් තනට ගියාට පස්සේ ඒ මෙනෙහි කිරීමෙන් අපිට ඉන්ද්‍රිය මට්ටමට ගන්න පුළුවන් නම් දකිනවා, ඇහෙනවා, මෙනෙහි දැනෙනවා, දැනෙනවායි කියලා ඒකේ තීරණ පටන් අර ගන්නවා. ඒ මට්ටමට ආවට පස්සේ හරියට මොලේ ඇතුලට ගත්තට පස්සේ වැඩපිළිවෙල සියල්ලම හරියට මොලේ කියන ධාතු අපි ගත්තොත් මේ ඉන්ද්‍රිය අරගත්තොත් මොලේ පිටම තට්ටුවේ තිබිච්ච sannivedana මොලේ මැදට මැදට මැදට මැදට යනවා වගේ කීකරුකමක් එන්න පටන් ගන්නවා. විසිරී තිබුණ එහෙම නැත්නම් කියනවනම් අර මතු පිට තිබිච්ච ක්‍රියාශක්තිය රූපේ නෙවෙයි දැන් තියෙන්නේ සද්දේ නෙවෙයි දැන් තියෙන්නේ ගඳේ නෙවෙයි රසේ නෙවෙයි ඒ වුණාට ඇහි කනේ නාසයේ දිවේ කියන ඇතුළට ගන්නවත් එක්කම ඒ ඇති වෙන හික්මීම ඒ ඇති වෙන හික්මීම තුල තමන්ගේ පාලනයට නතු කර ගන්න පුළුවන් ගතිය වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඒකට හේතුව ਸਰුවචනංශයේ සඳහන් කර තියෙනවා මුලික කියන්නේ හිත නෙවෙයි නමුත් මේ ඒකට ආදර්ශයක් විදිහට නැත්නම් රූපකයක් විදිහට ගත්තොත් හිත බාහිරට විහිදෙන්න විහිදෙන්න උපක්ලේශ වලටපත් වෙන ගතිය වැඩි. අභ්‍යන්තරට යන්න යන්න යන්න හිතේ ප්‍රകൃතිය වෙන ප්‍රභාස්වරය දකින්න වැඩි. ඒ නිසා ਸਰුවත්න දේශනාවේ සඳහන් කරලා තියෙනවා පබස්සර මිතම්බික්ක වේ චිත්තං ආගාන්තිලකේ උපක්ලිට්ටේ උපක්ලිට්ටං තංචකෝ අසුතවතෝ පුතඥා නප්පජාදා නප්පජානාති සෝ අසුතෝතෝ පුතඥස්ස සමාධි භාවනා නත්ථීති වදාන. මහණනි මේ හිතේ ක්‍රියාකාරීත්වය ඒ ගත්තාම මතු පිට කච්චල් බැඳලා තියෙනවා. මතු පිට උපක්ලේශ සහිතයි. මලකඩ කාලා තියෙනවා. නමුත් ඇතුළේ නම් දඹරත්තරන තමයි තියෙන්නේ. කාගෙත් එකයි. ඒ නිසා මේ මතු පිට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් එක්ක ඇසුරු කරන්න ගත්තොත් ඒක කෙලෙසෙන්න තියෙන ඉඩ නන්නත්තර වෙන්න තියෙන ඉඩ එහෙම නැත්නම් පාලනයෙන් තොර වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ වෙනුවට මේක දැකීමක්, මේක ඇහිීමක්, මේක ගන්ධ රස පහස දැනීමක් ආදී වශයෙන් ඇතුළට යන්න පටන් අරගත්තොත් පාලනය වෙන්න පටන් අරගන්නවා. අධ්‍යාර්ථයට එන්න ගන්න පටන් අරගන්නවා. එතකොට අර තමයි රූපයන්ගෙන්, සද්දයන්ගෙන්, ගන්ධයන්ගෙන්, රසයන්ගෙන් යම් ප්‍රමාණයක විනිර්මුක්ත ගහවයකට එන්න පුළුවන්. ඉඳුරංගේ පැත්තට ద్వාර ආරම්භනේ ඉඳලා ద్వාරය දක්වා කිට්ටු කරගන්න පුළුවන් නම් අපි මේකට කියන්නේ ඉන්දිය සංවරය කියලයි. ඉතින් සරුවචනසේ සඳහන් කරනවා මේ ඉන්දිය සංවරයට එන්නේ නැතුව අර කියන ආසේ අනුසේ ධර්ම පිළිබඳව හොඳ පුහුණුවක් ලබන්න අමාරුයි කියන. ඒකට උපමාවක් වශයෙන් කියනවා නම් මේ පින්ඩෝල බහරද්වාජ සූත්‍රයේදී ඔම කැපිපේන විදිහට ඒක සඳහන් කරනවා. ඒ පින්දුල භාරද්වාජ ස්වාමීන් වහන්සේ බොහොම සුරූපී ලස්සන මධ්‍යම භද්‍රව යවුණ වයසේ ඉන්න ලස්සන ස්වාමීන් වහන්සේ නමක් බැලූ බැල්මට බොහොම ප්‍රියමනාප තරුණ වයසේ. එතකොට ඒ උදේනි රජුරෝ දවසක් දකිනවා මේ ස්වාමීන් වහන්සේ වනගතව අරණ්‍ය වාසී ජීවිතයක් ගත කරනවා. හැබැයි බොහොම සතුටින් පිපිච්ච ගතියින් ඉන්නවා. ඉතින් මේ රජුරෝ කල්පනා කරනවා මම අන්තප්පුරයක් තියාගෙන රාජසැප විඳිමින් රාජභෝජන රන්වලන් දෙවලඳමින් හිටියත් මට මේ හාමුදුරුවෝ විතර ජොලියක් නැහැ සැපක් නැහැ. දැන් මේ හාමුදුරන්ට ස්ත්‍රී පිළිබඳව ස්පර්ශයක්ම නැහැ. රාජභෝජනත් නැහැ. රත්තරන් බාරජනත් නැහැ. රාජසේවකයොත් නැහැ. ඒ වුණාට බොහොම සතුටින් ඉන්නවයි කියලා ඒ රාජ්‍ය රෝන් එක පැත්තක මොලයක් තියෙන නිසා රාජ්‍ය රෝ කරන්නේ මේ ස්වාමීන් වහන්සේත් එක්ක යාළු වෙනවා. යාළු වෙලා අහනවා ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මෙච්චර මේ තරුණ වයසේදී මේ පැවිදි වෙලා ඉන්නවා ස්ත්‍රීන් පිළිබඳ ආශාවක් හිතට එන්නේ නැද්ද කියලා. නැත්නම් කාම ආශාව හිතට එන්නේ නැද්ද කියලා. එතකම හැබැයි හොඳට පෞද්ගලිකව අඳුර ගන්නකම් යාළු කරගන්නවා. ඊට පස්සේ කියනවා මේ ඇත්තටම කිව්වාම අපි කැලේ හිටියත් අපිට ආශාවල් පහළ වෙනවා කියලා. අනේ ස්වාමීන් වහන්සේ මේ කොහොමද ඔබ වහන්සේ ඒ වැනි ආශාවක් පහළ වෙච්චාම මේ එහෙම හිතේ පේන්න නෑ ඔබ වහන්සේ මත් එක්ක රණ්ඩු කරන ගතිය බොහොම සතුටෙන් ඉන්න කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු මේ අපි ස්ත්‍රී පිළිබඳ ආසාවක් පහළ වුණොත් එහෙම දන්නවා දැන් මේ කාම ඡන්දෙට හෝ එහෙම නැත්නම් කාම මිත්‍යාචාරයට හෝ එහෙම නැත්නම් කාම විතක්ක වලට හෝ හිත යන්න ඉඩ තියෙන නිසා ඒ දකින්න ස්ත්‍රියව වැඩිමහල් කෙනෙක් නම් අම්මා කියලා මාතු චිත්තේ පහල කරගන්නවා නංගී කියලා හිතේ චිත්තප්ප හිත මේ භගිනී චිත්තය පහල කරගන්න නැත්නම් දුවක් කියලා දීතු චිත්තය පහල කරගන්නවා කියන්නේ. ඒ පහල කරගත්තාම අර එන තද බල කාමච්ඡන්ද හැඟීම නැති වෙලා පවුලේ Tamanගේ සහෝදර සහෝදරියකට අම්මට දුවට ඇති වෙන හැඟීම් පහල වෙනවා. ආ ඊට පස්සේ රජුරෝ ඉංගියක් කරන ඒ ස්වාමින්වහන්සේට ස්වාමින්වහන්සේ තරුණ වැඩි නිසා මේ උපක්‍රමයෙන් ස්වාමීන් වහන්සේට මේ කාමී නතර කරන්න පුළුවන් නම් හොඳයි. ඔය කාමී කියලා කියන්නේ සංසෝතටදී විශාල සංකීර්ණ දෙයක්, බොහෝමත්ම විෂම දෙයක්. මේ ලෝකේ Tamange මවත් එක්කත් කාමීත්‍යාචාරය කරන පුත් අවස්ථා තියෙනවා. Tamange සහෝදරයන් එක්කත් කරන අවස්ථා තියෙනවා, දරුවන් එක්කත් කරන අවස්ථා තියෙනවා. කෙසේ නමුත් ඔබ වහන්සේට ඔය ක්‍රමය හොඳ නම් තියාගන්න ඔබ වහන්සේ මාත්‍රකාවට ආදුනිකෙක් බවයි පේන්න තියෙන කියලා රජුරෝ ඉඟියක් කරනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේට තේින රජුරෝ සතුටු වෙලා නැහැ මේ දීප උත්තරේට කියලා ඊට පස්සේ කියනවා මහරජා අපි මේ විදිහට කටයුතු කරන්නේ ඊ타මත්ම පුංචි මට්ටමේ රාගයක් ආවොත් අර වගේ ඥාති හිතක් ඇති කරන අතර කරාට එහෙම නැති වෙලාවලුත් තියෙනවා ඒක තමයි රජුරෝ කරන සැකේ සාධාරණයි කියලා. ඊට පස්සේ රජුරෝ නතරලා අහන එහෙමනම් ස්වාමීන් වහන්සේ මධ්‍යම ප්‍රමාණයේ රාග හිතක් ආවට පස්සේ ඔබ වහන්සේ කොහොම කරලාද මේ සතුටින් ජීවත් වෙන්නේ? ඊට පස්සේ කියලා දෙනවා අපිට බුදුරජාණන් වහන්සේ අසුභ භාවනා කියලා දීලා තියෙනවා. ඒක නිසා අපිට රාග හිතක් ඇති වුණා නම් විෂමලිංගික පුද්ගලයෙක් කෙරෙහි ඒ පුද්ගලගේ ශරීරයේ තියෙන කේස් ලොම් නිය දත් වශයෙන් දිතිස් කොට්ටාස වලට යොදලා ඒ දිතිස් කොට්ටාස එක එකක් දුක් ගන්ධං පටික්කුලං ආදි වශයෙන්ක පිළිකුලයි ගඳයි ප්‍රියමනාප නැති බව කෑලි කෑලි වලට කඩලා බලනකොට අර gediye වශයෙන් තියෙනකොට තියෙන හැඟීම එන්නේ නැහැ. කෑලි කෑලි වලට ප්‍රේම කරන්න බෑ. අපි උපමාවක් කියනවා නම් හොඳ ලස්සන බෙන්ස් මොඩල් කාර් එකක් අලුත්ම එකක් ෂෝකේස් එක තියලා තියෙනකොට ඕනම කෙනෙකුට ඒක ගන්න හිතෙනවා කීයක් හරි දීලා මොකද ඒක අවට මතු පිට සම්පූර්ණ gediye වශයෙන් බොහෝම ලස්සන විදිහට තමයි නිෂ්පාදනය හදලා තියෙන්නේ. නමුත් ඒකේ කෑලි කෑලි වලට ගලවලා වෙන් කරලා තිබ්බොත් අර ඒකක එක තියෙන ලස්සන එක කෑල්ලකවත් නැහැ. එක කෑල්ලකවත් සිත් බඳින සුළු ගතියක් නැහැ. හැම කෑල්ලෙම මජං ගෑවිලා ඒක නිකන් මේ ගෙදර ගිහිල්ලා ෂෝකේස් එකේ තියාගන්න හිතන පාටක් පේන්නේ නැහැ. පොඩි දරුවෙක් දැක්කොත් සෙල්ලම් කරන්න ගන්න කෑල්ලක්වත් නැහැ. නිසා කෑලි වලට වෙන් කරාට පස්සේ සම්පූර්ණ එහෙම කියනවා කෑලි එකතු කරපුවාම කෑලි වල වටිනාකමට අමතරව ඒකේ సౌందర్యාත්මක වටිනාකමක් එනවා. කැලුවට වෙන් කරපුවාම පුදුම කඩා හැලීමක් වෙනවා సౌందර්යය. මේක කිව්වට පස්සේ රජුරෝ සැක කරනවා රජුරෝ කියනවා පොඩි ආම්තුරුනේ එහෙම කරලා ඔය කාමේ නතර කරගන්න පුළුවන් නම් හොඳයි. ඒක ඔබ වහන්සේට හොඳ නම් ඒක කරන්න යන්න. නමුත් මම දන්නවා කවදාකවත් ඒ කාමේ සම්පූර්ණ විකෘති අවස්ථාවල් මේ වගේ අසුබ භාවනාවෙන් කරන්න බෑ. ඒකට හේතුව මොකද? ඒ විකෘති කාමයේ ඇති වුණාට පස්සේ සමහරු සෝහන් කොටට ගිහිලා දාපු මලමිනි ස්ත්‍රියවන් සමගත් කාමීත්‍යාචාරය හැසිරෙනවා. සමහර වෙලාවල් වලට තුවාල වෙලා තියෙද්දිත් ඒ මේ කාම සේවනය කරනවා. ඒක මිනි කාමර වල සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා රජුරෝ කියනවා කමක් නැහැ ඔබ වහන්සේට ඒක හොඳ නැහැ කරගෙන යන්න ඊට පස්සේ පුංචි ආමතුරු දැනගන්නවා රජුරෝ තාම ඉන්නේ මේ කියන කාරණාවට සතුටුලා නැහැ ඊට පස්සේ කියනවා රජතුමනි අපි මේ විදිහට කරන්නේ ඊටාත්ම මැද්දීම ප්‍රමාණයේ කාමාවට විසක අධික කාමයට මේක හරියන්නේ අධික කාමයටත් අපිට බුදුහාමර ක්‍රමයක් කියලා දීලා කියනවා දන්නවනම් යන්න හදන්නේ මෙන්න මේ වගේ තැනකට කියලා කාම අවස්ථාව එන වෙලාවක සූදානමින් යන්නේ ඉන්දිය සංවර කරගෙන දකින්නකොටම රූපයක් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න. නැත්නම් දකින්න දකින්න දකින්න කියලා මෙනෙහි කළොත් තමන්ට ඒ මතට පහළ වෙන මනාපය සමහර අයට අල්ල ගන්නවා. මනාපේ එනකොටම අල්ල ගන්න පුළුවන් වුණොත් මේ මතින් ගියොත් Brahmacharya කැඩෙනවා මේ මතින් ගියොත් මගේ මට තරම් නොවන වැඩක් වෙනවා මේ තරින් ගියොත් මගේ සීලයට බාධා වෙනවා කියලා මේ මෙනෙහි කිරීම ඉන්දිය සංවරයේ තියෙනවනම් ඒක තමයි අන්තිමම මේ කාමයේ පිළිබඳ තියෙන බේරුම කියලා. හිත අරසා කිරීම කියලායි මේ හැමෝම මේ කියන්නේ. ඒතර මේ රජුරෝ ඒ ඒ මාතෘකාව දන්නේ. හිතත් රජුරෝ වාඩිලා හොඳට අහගන්නවා. මොකද්ද මේ කියන්නේ? ඊට පස්සේ කියනවා ඒක අපේ බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙන්නේ. අපිට ඒ වගේ අනතුරුදායක තත්ත්වයට යනවනම් අපි මේ විදිහට ඉන්දිය සංවරය කරගන්නවා කියලා. එතකොට රජුරෝ කියනවා මේක නම් පොඩි හාමුදුරනේ ඔබ වහන්සේගෙන් මට ඉගෙන ගන්න තියෙන දෙයක්. මේක නම් මටත් පිළිගන්න සිද්ධ වෙනවා. ඒ මොකද මම රාජකීය රාජලීලාවෙන් හිටියට මට බැරි වෙලා හරි මම අසංවිධිත හැඟීමකින් අසංවර හිතකින් මම අන්තපුරයට යන්න සිද්ධ වුණොත් මට රාජලීලාවෙන් එන්න හම්බ වෙන්නේ නැහැ කියලා. මම එතනදී කාමයට වැටිලා ඒ අන්තපුර ස්ට්‍රීන්ගේ මායාවල් වලට අහු වෙනවා. නමුත් පොඩි ආමතුරු මම යන්නේ අන්තපුරයට කියලා දැනගෙන රාජසේවකයන් සහිතව මුර මුරාතු කුඩා මේ ශේෂත් මුරායුධ දරාගෙන බෙර ගහගෙන ගියොත් රාජලීලාවේ මට රාජලීලාවෙම එන්න පුළුවන් කියලා. ලෑස්තිලා යන නිසා. ඉෂා ගෙදවල් දොරවල් කටයුතු කරනකොට අපිට තේරෙනවා අඩු ගන්න කියනවා තේරුම් ගන්න වෙනවා මෙන්න මේ මේ තැන්වලදී ද්වේෂයේ පදනම් වෙන දේවල් දකින්න වෙනවා මේ මේ තැන්වලදී මනාප වෙන දේවල් දකින්න වෙනවයි කියලා දන්නවනම් අන්න ඒ වෙලාවේදී ඒ දේට හිත යෙදෙනකොටම රූපයක් නම් හිත ඇහැ යෙදෙනකොටම සද්දයකට නම් කන යෙදෙනකොටම එක්ක සද්දයක් සද්දයක් වශයෙන් හෝ ඇහෙනවා ඇහෙනවා කියන මට්ටමන මෙනෙහි කරගත්තොත් අපිට ඒ මතින් පහළ වෙන මනාපමනාප පහළ වෙන්නත් කලින් සූදානම් මනසකින් හිටියොත් මේ වගේ පරියන්කවලදී කරලා ගත්ත අත්දැකීම පුරුද්ද ආනේ වෙලාවට සමහර විටක උදව් වෙන්න ඉඩ තියෙනවා එහෙම වුණොත් Tamanට අර ඉන්දිය සංවරය පිළිබඳව පරියන්කේදී ඇස් දෙක වහගෙන ගතලා ගති කරගත්ත සතිය සමාධිය එදින්දා වැඩවලදී යම් ප්‍රමාණයකට උදව් කරගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ විදිහට දකින දකින රූපයක් පාසා මෙනෙහි කරන්න දකින දකින සද්දයක් පාසා මෙනෙහි කරන්න ගියොත් රසාස්වාදනයේ සෑහෙන වෙනසක් ඇති වෙනවා. චිත්‍රපටිය බලන හැටි බලන්න ගියොත් චිත්‍රපටිය රස විඳ ගන්න බැරි වෙනවා. ඒකට මධ්‍යම ප්‍රමාණයේ උදාහරණයක් කියනවනම් මම ඒ බුරුමේ ගී ගමම්ම මං ගියා පණ්ඩිතාරාමෙට ඉස්සලා වෙන භාවනා මධ්‍යස්ථානෙක ඒක හැමදාම මං ඒ හිටපු කාලේ తాවකාලික පැවිද්දට පොඩි ළමයි පැවිදි කරන කාලේ අලුත් අවුරුදු කාලේ ඒත් ඒ ළමයි අවුරුදු දවස් සුමාන දෙකට තුනකට පැවිදි කරනවා. පැවිදි කරලා ඒ කාලය ඇතුළත බෞද්ධ සංස්කෘතිය උගන්වනවා. ඉතින් ගණන් වලට ඉතාමත් දක්ෂ ළමෙක්, පොඩි ළමෙක්, පිරිමි ළමෙක් අම්මා ගෙනල්ලා පැවිදි කරලා හිටියා. පැවිදි කරලා මං යන කාලේ සිවුරු ඇරලා ගෙදර යන කාලේ ඔක්කොම ගිහිල්ලා ඊට පස්සේ මම කමඨාන් සුද්ධ කරන්න යනකොට ඒ දරුවයි අම්මයි දෙන්නම ඇවිල්ලා හිටියා. ඇවිල්ලා ඒ අම්මා මං ඉන්නකොට නම් සිද්ධ වුණේ නැහැ. නමුත් සිද්ධ සම්බන්ධ වුණා මෙහෙම. ඒ ළමයා මේ භාවනා වේලාවේදී පැයක් දෙකක් විතර දවසට මෙනෙහි කිරීම උගන්වනවා. පරියන්කේ උගන්වනවා. ඉතින් මේ ළමයට කියලා තිබුණා මේ රූපය දකින්නකොට දකින්නවා කියලා මෙනෙහි කරන්න. ඇහෙනකොට ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන්න. ඉතින් මේ ළමයා ඒ පුංචි බබානේ පොඩි එකා අවුරුදු 14ක 15ක විතර හොඳට මේක හිතේ තියාගෙන එයා ඒ තමන්ගේ ගණන්පන්තියේ තියෙන වෙලාවදී ගුරුවරයා පාඩම උගන්වනකොට ගණන් උගන්වනකොට ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරලු මොන්නම ගානක්වත් තේරුනේ නැහැ. දවස් තුන ඊට පස්සේ බලනකොට ගණන් පිළිබඳව හරිය අදක්ෂෙක් වඩටපත් වෙලා තියෙනවා. ඉතින් ඇහුවට පස්සේ අම්මා ඇහුවට පස්සේ කියලා තිනවා ගණන් වලට මෙහෙම ලකුණු ගන්න බෑ. මොකද මම ගණන් හදාරනවා නෙවෙයි ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ සායඩෝ ළඟට අන ගන්න ඇවිල්ලා තිබුණා. ආවට පස්සේ සායඩෝ කිව්වට පස්සේ කිව්වා සායඩෝ hina මේ වැඩේට. ඒ ළමයා ඒ තරමටම ඒ ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන්න පටන් ගන්න තියෙනවා. කාරණාව තේරුම් ගන්න තියෙනවා. නමුත් ගණන් වලට ගණන් කියලා දෙන දේ තේරෙන්නේ නැහැ මෙන්න මේ නිසා මෙනෙහි කරන්න පටන් අරගත්තට පස්සේ අපේ ජීවිතේ මේ පරියන්කේටත් වඩා gedara dore මෙනෙහි කරන්න ගියාට පස්සේ මෙතෙක් කල් තිබිච්ච එදිනදා ජීවිතය වර්ණ ටෙලි ඩ්‍රාමා එකක් නෑ ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් වෙන්න පටන් ගන්නවා. විචිත්‍රත්වය අඩු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ බ්ලැක් ඇන්ඩ් නයිට් වෙන්න පටන් ගන්නකොට අපිට නොදැනුවත්වම අපි හිතමු අපි කල ටීවී ටීවී එක පැත්තක දාලා දැන් මේ බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එකක් ගත්තයි කියලා ගත්තට පස්සේ අර කල ටීවී එකේ තිබිච්ච <clears throat> විචිත්‍රත්වය නිසා හිත යටින් අම්ම අනිවාර්යයෙන්ම බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එකට නුරුස්නා ගතියක් පාළ වෙනවා නිසා එදිනදා ජීවිතයේ සතිය පිහිටියානම් මතක තියාගෙන භාවනා කරන එකට නුරුස්නා ගතිය භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට එන්න පටන් ගන්නවා. ඒ වගේම අර වර්ණවත් සිද්ධි බහුල විචිත්‍ර ජීවිතයේ ඉඳලා මේ අර අමනාප මනාප දෙක නැති අදුක්කම සුඛ වේදනාවට කිට්ටු කරන කිට්ටු කරන යනකොට ජීවිතයේදී මේ නුරුස්නා ගතිය වගේම ඒ සිද්ධියට සම්බන්ධ වෙන අනික් අයගේ වැරද්දක් මේක හිතේ මායාවක් වැඩ කරන්නේ. එහෙම නැත්නම් වංචනික ධර්මයක් වැඩ කරන්නේ අනික් අයගේ වැරදි වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. ඒ වගේම Tamanට සාප කරගැනීමකුත් එන්න පටන් ගන්නවා. ඒකම සියල්ල ජීවිතයේ හෝ හමු වෙන සියල්ල හරියට අකුරටම වැඩ කරන්න ඕන කියලා දැඩි මේ සුචරිතවාදී අදහසක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා ගෙවල් දොරලත් එක සෑහෙන රණ්ඩු පටන් ගන්නවා. වෙනක වෙනදා මේ ඊවසන සුළු ගතිය නැති වෙලා නුරුස්නා ගතිය ඇවිල්ලා කොස්ත ළඟින් මැස යන්න බැරුව සියලු දේම අංග සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මම භාවනා කරන කාලෙම ඒ ධම්මිකාමතුමා වඬ ගන්න ගියා ඒ ගෙදර ගෙදරකට ඒ මහත්තයා නිචිඥේ කේමාට උදේ පාන්දර දෙකට විතර නැගිටලා හරියට මහන්සිලා වැඩ කරලා හතරේ ඉඳලා පහ විතර වෙනකන් භාවනා කරනවා භාවනා කරලා තමයි වැඩට යන්නේ. gedara ඔක්කො එයා තමයි ප්‍රධානියා. gedara ඒ නිසා අනික් කට්ටියත් ආණ්ඩු මට්ටු කරන කොහොම හරි අය පැයක් විතර වගේ නිස්සද්ද කරගෙන පාන්දරම තමයි භාවනා කරන්නේ. ඉඳපු ගමන් භාවනා මධ්‍යස්ථානට යනවා දවස් 3-4ක් විතර. ගිහිල්ලා ආවට පස්සේ මේ මහත්යාගේ දවස් දෙකක් විතර යනකම් ගෙදර ආවත් අර තියෙන්නේ භාවනා මධ්‍යස්ථානයේ තියෙන විවේකයයි භාවනා මධ්‍යස්ථාචරණ සතියේ නඩත්තු කරන්න උත්සාහ කරනකොට පුතාල දෙන්නෙක් ඉන්නවා. ඒ පුතාල දෙන්නගේ බාල දරුවට තාම තාත්තගේ සෙනෙහස අවශ්‍යයි. ඉතින් එයා ගිහිල්ලා තාත්තගේ ඔඩොක්ක ඉඳ ගන්න. ඉඳගෙන ඉවරලා ඉතින් ආනවා අරක කියන්නේ මොකද්ද මේක කියන්නේ මොකද්ද? එතකොට තාත්තා දෙන්නේ උත්තර ඉස්සර වගේ අර ප්‍රේමණීය ගතියට නෙවෙයි. ඉතින් අර පොඩි එකාට තේරෙන්නේ නැහැ මොකද්දෝ මේ ගැළපෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒකට අයියා කතා කරලා කියනලු මල්ලි උඹට පිස්සුද? තාත්තා ඇවිල්ලා තියෙන භාවනා මධ්‍යස්ථාන කියලා ඵලයන් පැත්තකට කියනවා. මොකද අනිවාර්යයෙන්ම තාත්තට තද වෙනවා භාවනා මධ්‍යස්ථානේ ලාවට පස්සේ. ඉතින් මේක ගෙවල් දොරවල් ඉන්න ගියාම හොඳට මතක තියාගන්න භාවනාව හරි ගියා නම් සතිය පිහිටවන්න පටන් අරගත්තා නම් gedara කචල් යනකොට දැනගන්න භාවනාව හරි ගිහිල්ලයි කියන්නේ. අනිවාර්යයෙන්ම වෙනවා. යුනිවර්සිටි ඉන්න කොටත් මගේ යාළුවෙක් ඇවිල්ලා කිව්වා අපේ අම්මා පන්සලට ගිහිල්ලා මෛත්‍රී භාවනා කරනවා. ඉතින් අපි ඔය කොහොමද දන්නේ ඔබ මෛත්‍රී කරනවායි කියලා. ඊට පස්සේ කිව්වා භාවනා කරන්නේ නැති කාලේ සන්තෝෂෙන් ගෙදර යනකම් මෛත්‍රී කරලා ආපු දවසේ ගෙදෙට්ට ගොඩ වෙන්නේ බැනගෙන කිව්වා. එතකොට දන්නවා කිව්වා පන්සලට ගිහිල්ලා මෛත්‍රී කරනවා කියලා. ඒක නිසා මේ භාවනා යන ගමනේ යන්න පටන් අරගත්තාම භාවනා කරන පිරිසක් එක්කම භාවනා මධ්‍යස්ථානක ඉන්නවා නම් අපිට ඒත් ගැටුම් නැතුව නෙවෙයි මොනවදෝ ගැටුම් වගේක් එනවා. මේකට හුඟ දෙනෙක් මේ මාර බලවේග කියලා දාගන්න හදනවා. මාර බලවේග නෙවෙයි. මෙන්න මෙහෙම සන්දර්භයක් තියෙන හොඳට මතක තියාගන්න. හන්දට රොකට් එකක් යන්න පිටත් වුණාට පස්සේ ඒකේ සෑහෙන නොදන්නා ශිල්පයක් අපිට ඉගෙන ගන්න වෙනවා මේ තදබර ගුරුත්වයක ඉඳලා ගුරුත්වාකර්ෂණයක ඉඳලා ඒක මිදෙන හැටි. ඒක මිදීම සඳහා හැතැම් 6ක් විතර පුදුමාකාර ඈතට විහිදුවන්න වෙනවා විහිදුවාට පස්සේ ගමන හරිය සැහැල්ලුයි. හැතැම් 6ක් ගියාට පස්සේ අභ්‍යවකාශයේ හීලියම් අංශයක්වත් අංශයක්වත් හම්බෙන්නේ හැතැම් කොච්චරද ගාණක් ගියාට පස්සේ. මොනක්වත්ම නැහැ. මේ හීලියම හීලියම් කැඩි තාමත්ම තුනි වාතයක්. ඒක ගුරුත්වයට අඩුවෙන් බලපාන එක. ඒක තමයි ඈතට විහිදෙන එක. ඒ අංශුවක්වත් හම්බ වෙන්නේ හැතැම්ම ගන්නට. පස්සේ ඒ නිසා මොනම දෙයක්වත් වදින්නේ නැහැ. හරීම සෑහලුයි. ඒ නිසා ඉන් එහාට ගියාට පස්සේ ඉන්ධන පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒක දිහාකට පත්තු කරලා අහස් කුරක් වගේ පත්තු කරපුවා ඉතින් යනවා. මොකද හැප්පෙන්න දෙයක් නැති නිසා. ඉතින් මේක හඳට ගියා. ඊට පස්සේ අපි හිතමු ආපහු මහ පොළොවට එනවයි කියලා. අපිට හිතෙන්නේ මේ මහ පොළොවට එනකොට gedara එන නිසා නන්නාතුරුන ගුරුත්වාන තැනක අජටාවකාශ ගමනක් කරලා gedara එනකොට සාදර බවක් එයි කියලා ගමන ඉතාමත්ම භයානක අවස්ථාව තමයි නැවතත් ඇවිල්ලා මේ වායු ගෝලයට ඇතුල් වෙනවා. එතනදී දැඩි කෝණයකින් වහාම වැදුනොත් මොන්නම තාපසන්නාය ක්‍රම තිබුණත් අජට අවකාශයනේ සම්පූර්ණයෙන්ම පුපුරලා ගිනි ගන්න. අන්තක 6කට අඩු කෝණයකින් ඒ කියන්නේ සමාන්තරව ගමනක් යන්න පටන් ගත්තොත් වායුගෝලේ හැපි හැපි බම්ප් වෙවි ඇතුල් වී ගන්න බැරුව වෙනවා. ඒක නිසා හරියටම අංශක 6 දී කියන සියවෙනි දසස්ථානයේට හරියටම සුසර කරන්න ඕනේ. ඊට පස්සේ තමයි හිමීට පුංචි වාද්ධාරයක් කපාගෙන කපා කපා කපා කපා රවුන් රාශියක් ගිහිලා තමයි අපි නැවතත් මේ ඝන බහල වායු ධාරාවකට ඇතුල් ඒ වෙනකොටත් අර අංශක 6ක කියන ඉතාමත්ම සුළු කෝණකින් ඇතුළුනත් යානේ වටේ තියෙන පිට අවස්ථාවේ ගිනි අරගෙන හැලිලා ඒත් අභ්‍යන්තර උපකරණ ටික සහ මිනිස්සෙන්ට හානි වෙන්නේ නැති විදිහට අරස කරන්න පුළුවන්. අර පිටතට යන්නේක එහෙම නැත්නම් අපි තාමත්ම කාම ලෝකයක හරි ද්වේෂයේ හරි මෝහයේ තැනක ඉඳලා එහෙම නැත්නම් ගණේ බල ආසත් ප්‍රසවාසයේ මුත්‍ති විඳලා අර තාමත්ම තුනි ආසත් ප්‍රසවාසයේ මුත්‍ති විඳින තැනට ගියාට පස්සේ අපිට පේනවා හුඟාක්ම සාන්ත වූ නැත්නම් සන්තෝෂේව ප්‍රනීතෝච සුකෝච විහාරෝච කියන තැනට යනවා ඊට පස්සේ නැවතත් ගිහිල්ලා අර ගෙවල් දොරවල් වල ඉන්න මේ අඩදබර රණ්ඩු සරුවල් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන තැන්ට යන්න ගියාට පස්සේ අපි එක පාට කඩා වැටෙන්න ගියොත් එහෙම ඒ ලෝකෙත් එක්ක ගිනි ගන්නවා. එහෙම නැත්නම් උංගක් තුනී වෙන්න පටන් ගත්තොත් ඒ ලෝකෙ අපිට බැනලා එළවයි උඹ එහෙනම් ගිල භාවනා කරපන් එන්ට පගේ දෙට්ට කියලා එතන ප්‍රශ්නයක් එනවා. හිමීට ආපහු ඒ දිනදා ජීවිතයට සම්බන්ධ වෙනවයි කියලා කියන්නේ අර තද බල ඝන බහල වායු ධාරාවකට වාතේ නැති තැනක ඉඳලා ඇතුල් වෙනා වගේ මේක ඉතාමත්ම සූක්ෂමව කෙරෙන්න. අන්න ඒකෙදී හුඟ දෙනෙක් ඒ මේ විඥානයේ තියෙන මේ වෙනස අවබෝධ කරගන්න බැරි නම් ඒ වෙන වෙනසෙදී එක්ක මායයට හේතු කරන මේ මාර බලවේග වගේක් තියෙනවා කියලා. එහෙම නැත්නම් කියනවා gederi ඉන්න කට්ටිය මට භාවනාවට උදව් කරන්නේ නැහැ කියලා. මතක තියාගන්න ඒගොල්ලෝ වැඩිකාරයෝ නෙවෙයි අපි ගිහිල්ලා මේ කවදාකවත් නැති විදිහට මේ ද්වේතානුපස්සනාවක් දැකලා සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් අතර යම් ප්‍රමාණයක පරිචයක් ලැබුවේ. ගෙවල් දොරවල ඉන්නේ ඇත්තෝ දන්නේ සම්මුතිය විතරයි. අපටයි පුළුවන් වෙන්නේ මේ දෙකම දන්නේ කෙනාට නැවතත් ගිහිල්ලා සම්මුති සත්‍ය දන්නේ කෙනත් එක්ක යාළු වෙලා ඉන්න එක. එයාට කියන්න අමාරුයි උඹත් ගෙදර පාවනා කරලා ඉවරලා ද්වේතානුපස්සනාව දැනගෙන උඹත් පරමාර්ථය දැනගෙන මාව සාදරෙන් පිළිගනී කියන්න බෑ. ඒ තරමට සාමාන්‍ය බුද්ධිය තියෙනවා. ඒක දැනගන්නකොට අපි කායනුපස්සන වේදනානුපස්සන නැත්නම් කාය රූප වේදනා සංඥා සංඛාර කියන පැත්ත යනකොට මේ විඥානයේ වැඩපිළිවෙල අපි මේ පරියංකයක ඉන්න වෙලාවේදී සක්මනේදී දින වැඩවල දැනගත්තේ නැත්නම් අපේ තියෙන දුර්වලකම තමයි ඒ භාවනා ගමනේදී ඇති වෙන මොනම බාධකයාවත් බාහිරේ දොස් හොයන්නේ. ප්‍රධානම වැඩිකාරය විඥාණයමයි. සරුවචනanse පෙන්ලා දීලා තියෙන විඥාණය කියලා කියන්නේ මායාකාරයේ. ඒක නිසා කරන හරියක් කරන්නේ මායාකාරී වැඩ. නමුත් අපි ඒකත් එක්ක ඇබ්බැහි වෙලා ගත කළේ සෑම මායාවක්ම ඇත්තයි කියලා හිතාගෙන ඉන්නේ. ඒ නිසා අපිට වෙන්නේ බාහිර ලෝකයේ දෝෂයක් විදියට. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ භාවනා කරනකොට ටික ටික ටික ටික අපි තේරුම් අර ගන්නවා විශේෂයෙන්ම තේරුම් ගත යුතු වෙනවා මේ වංචනික ධර්ම කියන දේවල් ෂටගති කියන දේවල් මායාගති කියන දේවල් ඒ දේවල් පිළිබඳව Taman ඉතාමත්ම අවදියෙන් ගත කරන්න බාගත්තොත් විශේෂයෙන් මම මෙතන වරහන් ඇතුලේ දාලා මේ කලු කරලා පෙන්නනවා තමන්ගේ තියෙන සැටගති තමන්ගේ තියෙන මායාගති සහ තමන්ගේ තියෙන වංචනික ධර්ම ඇර කවදාකවත් බාහිර මිනිස්සුන්ගේ වංචනික ධර්ම හොයන්න යන්නත් එපා ෂටගති දකින්න යන්නත් එපා මායාගති දකින්නත් එපා ඒක ප්‍රධාන කෙලෙසයක් දැනගන්න ඕන කරලා තියෙන මේ සම්බන්ධතාවයකදී සමාජ සම්බන්ධතාවයේදී තමන් තුළ තියෙන වංචනික ධර්ම තමන් තුළ තියෙන ෂටගති තමන් තුළ තියෙන මායාගති පමණයි ඒක තේරුම් අරගත්තොත් අපිට වැරද්ද තියෙන්නේ මේ විදිහට වැරදි පිළිමිබුවක් පෙන්වන මායාවේ නැත්නම් විඥානයේ විඥාන මායාවේ ඒ නිසා බාහිරේ කවදාකවත් දොස් දකින්න වෙන්නේ. ඒ වගේම දකින්න දකින්න රූපයක් පාසා මනාපය මනාප දෙක අනිවාර්යව උපදිනවා. ඒ මනාප මනාප දෙක Tamange හිතෙන් ඇති කරන එකක් බව දන්නවනම් තව කෙනෙක් ඒ විදිහට පටලවා අරගෙන ඉවරලා ඒ මනාපට අමනාපේ නිසා රූපෙට බයිනකොට එයත් එක තරහ වෙන්න දෙයක්වත් නැහැ අපි දැනගන්න ඕනේ ඒ පුද්ගලයා භාවිත මනසක් නැති නිසා එතෙන්ට යන්න පුළුවන්. මොකද ඒ වන්සට බැනලා කරලා වෛර කරලා කරන දෙයක්. ඒ නිසා තමන්ට තමන් අනුකම්පා කරගන්නව නම් භාවනා කරලා අපි මෙතෙක්කල් මේ විඥානයේ විසින් දෙන උපදේශ අනුවයි කටයුතු කරන ගියේ නමුත් විඥානයේ අපි වෙනුවෙන් නෙවෙයි වැඩ කටයුතු කරන්නේ එයා කටයුතු කරන්නේ එයාගේ පැවැත්ම සඳහායි. අපි යම් වෙලාකට සංසාරයෙන් ගැලවෙන්න විඥාණයෙන් ගැලවෙන්න කටයුතු කරුවොත් ප්‍රධාන වශයෙන් යුද්ධ ප්‍රකාශ කරන්නේත් අපේම විඥාණයම තමයි. ඒක නිසා ඒ කටයුත්ත පිළිබඳව අවදියෙන් සතියෙන් සමාධියෙන් ගත කළත් අපිට ඉස්සලා ගිය කල්යාණ මිත්‍රයෝ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා මෙවැනි කටයුතු වලදී කළ යුතු අක්‍රියා කළ ආකාරය පිළිබඳ අපිට පූර්වාදර්ශයක් නැත්නම් ඒ පහන් කණුවක එළියක් නැත්නම් අනිවාර්යයෙන්ම අපේ අනුතුරු ස්ථාන වලට වැටෙනවා. ඒක නිසා කියවලා බලන්න ওই අවුරුදු 2500 කාලය තුල නැත්තම් දැන් අපිට බුද්ධ ශාසනය ආපු දවසේ ඉඳලා මුළු ත්‍රිපිටකයේමත් අටුවා කතාවලක් තියෙන්නේ අන්න එවැනි සිද්ධියක් වෙච්චාම පවු නොකරගෙන අවුලක් ඇති කරගන්න නැතුව යෝගාවචරයා Tamange ඒ තියෙන සතිය සමාධිය නඩත්තු කරන හැටි මිස ඒ කරදර අවුල් වලට බාහිර දොස් හොයන එක නෙවෙයි. ඒ කරන ගත්තොත් අපි අනිවාර්යයෙන්ම අමතර මේ ඝර්ෂණයක් ඇති කර ගන්නවා. ඒ අපි අපේ භාවන අනුට බාධාවක් වෙනවා. ලෝකෙට මහා කරදරයක් වෙනවා. ඒ හොඳට මතක තියාගන්න ඕනේ මේ අරූපේ නිකන් හුදු වෙන පිටක් වාගේ, වක්කඩ පෙන ටිකක් වාගේ මම ආපාපු රිජිෆෝම් කැලක් නම් එතකොට වේදනාව කියලා කියන්නේ පෙන බබුලක් වගේ ලස්සනට වීදුරු කුඩුවක් වගේ පෙනුනට ඒක ඇතුලේ ගන්න දෙයක් නැති බව වගේ සමාන දෙයක් නම් විඤ්ඤ සංඥාව කියලා කියන්නේ හුදු තද ඉඩෝරේ නිසා ඇතිවෙච්ච මිරිඟුවක් වගේ ලං වෙන්න බැරි ලං වුණත් වතුර වගේ පේනට වතුර නොවන දෙයක් නම් සංස්කාර කියලා කියන්නේ කේල් කඳක් වගේ ලස්සනට කෙලින් රජුව තිබුණට ගෘහ භාණ්ඩයක් හදන තරම් ගණ්ඩ හරපද්ධතියක් නැති බව දානනම් ඊට යටින් තියෙන විඥානයේ බුදුරජාණන්සේ පෙන්ලා දෙලා තියෙන මායාකාරයක් විදියට මේ විඥාන මායාවත් එක්ක කරට පැත්ත දාගෙන යන තාක්කල් අපිට පේන්න තියෙනවා නිකන් විඥානය අපි ආරසා කරනවා වගේ. නමුත් කවදා හෝ මේ විඥාන මායාකාරයගේ මායාව මායාව වශයෙන් දකින්න පටන් ගත්තොත් ඒක බුදුමාකාර කිපිල්ලක් කිපෙනවා. ඒතර රූපත් කිපෙනවා වේදනත් කිපෙනවා සංඥාත් කිපෙනවා සංස්කාරත් කිපෙනවා කිපිලා නැතත් කිපුණා වගේ පෙන්වන්න පටන් ගන්නවා මෙන්න මේ වගේ මේ ඇවිස්සීමක් මේ වගේ කැළඹීමක් වෙන නිසායි ඒ සරුවචනාංශයේ කිව්වේ මෙවැනි දෙයක් කරනකොට අරණ්‍යගත වෙනවා රුක්ක මූලගත වෙනවා ශූන්‍යාකාරගත වෙන්නේ එවැනි කැළඹීමකින් ලෝකයට බාහිර කරදරයක් වෙන්නේ නැහැ Tamanට පරිශීලනය කරගන්න පුළුවන් නමුත් අද භාවනාව තියෙන ගොඩාක් වෙලාවට ගිහි පොත්කලයන් අතරේ උපාසක උපාසිකාවන් අතරේ මොකද ඒ ඇත්තන්ට සදාකාලිකෝ ඒ කියන විදිහට අරණ්‍යගත වෙන්න බෑ. රුක මූලගත වෙන්න බෑ. හැමදාම ශුන්‍යකාර හොයන්න බෑ. නැත්නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනව නැවතත් ගිහිල්ලා අර <clears throat> අමුදරුවන් සහිත වගකීම් සහිත තැනකට යන්න යනකොට එකයි මතක තියාගන්න තියෙන්නේ ඒ ඇත්තෝ මේ පරිේශණය කරපු ඇත්තෝ නෙවෙයි අපිට තියෙනවා ද්වේතානුපස්සනාව අනුව ඒ දර්ශනය යම් කිසි පරිච්ඡයක් තියෙනවා මේකෙත් යම් යම් අත්දැකීම් ටිකක් තියෙන නිසා අපි මේක දැරිය යුතුයි. එහෙම නැතුව මම මේ කරන වැඩේට එහෙන් මට අනුකම්පාවක් එන්න ඕනේ. එහෙන් මට උදව්වක් අත් උදව්වක් වෙන්න ඕනේ කියලා කියනවනම් ඒක නිකන් ඉබ්බන්නේ පිහාට බලාපොරොත්තු වෙනවා වගේ දෙයක්. ඒක නිසා විඥාන මායාකාරී ස්වરૂපය හැකි තාක් දුරට මේ වගේ තැනදී ගැඹුරටම අවබෝධ කරලා නැවතත් ගෙවල් දොරවලට ගියාට පස්සේ Taman කරා පැමිණෙන මේ ඝර්ෂණය එහෙම නැත්නම් මේ ගැටුම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් නම් සාධනීය ක්‍රමයකට එහෙම නැත්නම් ප්‍රයෝජනවත් වෙන විදිහට ඇත්තටම අරණ්‍ය වාසී ගත කරන ස්වාමීන් වහන්සේලා නැත්නම් භ්‍රමචාර ජීවිත ගත කරන යෝගාවචරයන්ට වැඩිය හොඳ අභියෝගයක් තියෙනවා මේ භාවනා කළ gedara යනකොට. gedara ගිහිලත් මේක මෙහෙම රකින්න පුළුවන්. ආන එක කරනකොට 4 5 සැරේ 5 6 සැරේ 7 8 සැරේ කරනකොට කරනකොට තේනවා මේ හිත නියම විදියට සකස් කරනවා විතර නෙවෙයි බණහනවා විතර නෙවෙයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනවා විතර නෙවෙයි මේට යොදන්න යොදන්න යොදන්න ඉතාමත්ම වෙහෙස කර එහෙම නැත්නම් පීරි ගෑවෙන්න වගේ වැඩක් වුණාට මොකද්දෝ සුද්ධියක් සිද්ධ වෙනවා ඒක සරුවත් අනන්සේ සඳහන් කරන්නේ මල කාච්ච පරණ වෙච්ච රම් භාණ්ඩයක් ආභරණයක් ඒ ආචාර්යා ගින්නේ දානවා වතුරේ දානවා ගින්නේ දානවා වතුරේ දානවා ගින්නේ දානවා වතුරේ දානවා එහෙමම කර කර භාජ භාණ්ඩයේ තියෙන කැටයමට හානි කරන්නේත් නැතුව ඊටාම සියුම් කැටයන් ඇතුලේ පැලිරිය අතර තියෙන තෙල් කුණකට ඉතුරු වෙන්න දෙන්නෙත් නැතුව ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රමානුකූලව කපන ක්‍රමය. ඉතින් මේ වැඩපිළිවෙල ඒ කියන්නේ මේ පූර්ණ ප්‍රශස්ත භාවනා මධ්‍යස්ථානක වැඩපිළිවෙලක ඉඳලා නැවතත් කාර්ය බහුල වගකීම් සහිත ගෙවල් දොර කටයුතු අනේක මේ ගින්නේ දානවා වතුර දානවා වගේ කටයුත්තක්. ඉතින් මෙතනදී අර මෙහෙදී නැත්නම් භාවනා මධ්‍යස්ථානයකදී යම් ප්‍රමාණයකට ආනාපාන කීකරු කරගෙන සක්මන් කීකරු කරගෙන එදින්දා වැඩ කරපු කෙනාට ඉවසීමේ උපේක්ෂාවෙන් විවේකීව මේ කටයුත්ත කිරීමට ලොකු අභියෝගයක් තියෙනවා. මේ උපේක්ෂාව කියන එක හොඳට මතක තියාගෙන කවදාකවත් පුහුණු කරලා ගන්න එකක් නෙවෙයි අපි ළඟ තියෙන එකක්. මම නැවතත් කියනවා උපේක්ෂාව කියන එක භාවනාවකින් ගන්න එකක් නෙවෙයි උපේක්ෂාව හැම කෙනෙක් ළඟම තියෙනවා අපිට වෙලා තියෙන මාන්නක්කාරකම නිසා අපි සමානට උපේක්ෂාව නෝජල්කමක් කියලා හිතනවා. අපිට ඉවසන්න පුළුවන් වුණාට අපිට සම්බන්ධ අනිත් පක්ෂයට නම් කොහොමද පාඩමක් හම්බ වෙන්නේ අපි ඇත්තන්ට ඒක කියලා දෙන්න ඕනේ නේද කියලා අපි සමාජලාට මාන්නයකට ගන්න. ඒක නිසා ඒ විසුද්ධි මාර්ග වගේ තැන්වල සඳහන් කරලා තියෙනවා මේ දුක දුකේ ඇති ස්වභාවය පිළිබඳව අපි ළඟ තියෙන ලොකු නොදැනීමක් අන්නේ නොදැනීමට තමයි අපි හරියට ප්‍රේම කරන්නේ. දුක පිළිබඳ නොදැනීමට අපි ප්‍රේම කරනවා. ඒක ලියවලා යම් සැපයකට අපි ළඟ තියෙනනේ තෘෂ්ණාවක්. ඒ තෘෂ්ණාව අපිට අවිද්‍යාව වශයෙන් මායා කරනවා. මේ බව හොඳට දැනගෙන කටයුතු කරනවා නම් ඒ යෝගාවචරයට අර දෙපැත්තේ ගින්නේ රත්නේ ගින්නේ ගින්නේ ජලයේ දාන රත්තරනේ වගේ සුද්ධියක් සිද්ධ වෙනවා. කම්මාරෝ රජ තස්සේව නිද්දමේ මල මට්ටනෝ. තමන්ගේ ආත්මයේ තියෙනා වූ ඒ මල කෙලෙස් පරිඋත් ทาน මට්ටමේ විචක මට්ටමේ අනුශේ මට්ටමේ කපා දැමීමක් වෙනවා. ඒ නිසා නැවත ඒ කාර්යබහුල ජීවිතේට ගන්න යන්න වෙන එක කරුමයක්වත් මාර බලවේගයක්වත් නෙවෙයි. අභ්‍යාසයේම කොටසක් වශයෙන් තීන්දුව කරගෙන ඒකට මේ අනුප පිළිබඳව කායනුපස්සනාව විතරක් දක්ෂකම් මදි. වේදනානුපස්සන දක්ෂකමුත් මදි. හැබැයි කාය විතර කායනුපස්සනාව විතරක් දන්නවට වැඩිය හොඳයි. කායනුපස්සනාව වේදනානුපස්සන දන්නේ ඒක. නමුත් ඊට පස්සේ සංඥා පිළිබඳවත් සංස්කාර පිළිබඳවත් ඒ විතරක් නෙවෙයි විඥානයත් පිළිබඳව අඩු ගානේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥාන තියෙනවනම් අරකට ගිහිල්ලා හැඩ ගැහිම සහ මේකට ඇවිල්ලා නැවතත් හැඩ ගැහෙන්න පුළුවන් ගතිය උපේක්ෂාව වගේම අපි ළඟ තියෙන එකක් ආනේක හරි හැටියට පාවිච්චි කරන්න කරන්න තමයි අපිට ඒ පරිසර දෙකෙන්ම ගැලවිලා අපි බලාපොරොත්තු වෙන ඒ විමුක්තියක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා සරුවචන් ආංශය අපිට දේශනා කරලා තියෙන්නේ රහත් මාර්ගයේ සඳහා අපිට එච්චර විශාල පරාසයකට මුහුණ දෙන්න ඕනේ. ඒ මැද හරියේ තියෙන පරාසයකදී අපිට කටයුතු කරතයි. සරුවච්චන් වහන්සේගේ සර්වඥතාඥානයත් එක බලනකොට ඒකෙදි අන්තිම උග්‍ර පරාස දෙක දක්වාම උන්වහන්සේගේ ඉවසීමේ ශක්තිය බොහොම විශාලයි. ඒක නිසායි උන්වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් වපුරුදු කරලා කරලා කරලා අවසානාත්මේදී සියලුම රහතන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට හිතා ගන්න බැරි තරම් සවාසනා සකල ක්ලේශයන් වාසනා සහිත සියලු ක්ලේශයන් දුරු කරලා තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. පත්තල ඉවරලා මතක් කරා මම බුදු වෙච්ච නිසා මම බණ කියපු නිසා උඹලා මට ශ්‍රද්ධාව කරන නිසා උඹලට මෙච්චර විශාල පරාසය සූද්ධ කරන්න ඕනේ මේ කෙටි පරාසය තුලින් තමන්ගේ කටයුතු කරගන්න පුළුවන්. නැත්නම් ගොඩ වෙන්න පුළුවන් කියලා. ඒක නිසා සරුවචනාංශිකේ ගුණයක් වශයෙන් කියනවා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා. බුදුරජාණන්සේ භාවනා කරන සත්වයාට පැමිණෙන තියෙන විශාල දුක් ප්‍රදේශයක් අයින් කරා උන්වහන්සේගේ දර්ශීය චරිතයෙන් සා ධර්මී. බහුන්නං වත දුක්ඛා සත්තානං සුඛා උපහත්තා. පොඩි ප්‍රයත්නකින් ගන්න පුළුවන් විශාල සැප කොටසක් උන්වහන්සේ ධර්මයේ වශයෙන් ධම්ම රත්ති වශයෙන් අපිට පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු සුන් කරගන්න නැතුව මේක අභ්‍යාසයක්. එහෙම නැත්නම් මේක අභියෝගතා පරීක්ෂණයක්. කඩයින් පරීක්ෂණයක් වශයෙන් ගන්නවා මිස කවදාකවත් මොනම හේතුවක් නිසාවත් Taman හා සම්බන්ධ වෙන දෙවැන්නට දෙවෙනි සිද්ධියට අනිත් එකට වරද්ද පටවන්න එපා. ඒ පැටවිල්ල ප්‍රශ්නෙන් පැන යාමක් පමණයි කවදා අපිට සංසාරෙට එන්න වෙනවා. ඒ නිසා හැකි තාක් දුරට ඉවසා දරාගෙන ඒ පැමිණි සෑම දුකක්ම පැනිරහයි කියාගෙන සමහර දේවල් ප්‍රයෝගයෙන්ම ගහරලා සමහර දේවල් සාමාන්‍ය බුද්ධියෙන්ම ගහරලා හැකි හැකි ප්‍රදේශයක් සත්‍යයට සමාධියට යටකරන යන්න පටන් අරගත්තොත් ඒ සෑම පැමිණ දෙයකින්ම අපේ මොකද්දෝ සුද්ධියක් සිද්ධ වෙනවා. මොකද්දෝ හැවෑරීමක් සිද්ධ වෙනවා. මොකද්දෝ මලකට කැපීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ අභියෝගය අතින් අපි දෙන්නේගේ කිසිසේත්ම වෙනසක් නැහැ. හිතන්න එපා මං විතරයි මට තමයි ප්‍රශ්න ගොඩක් තියෙන්නේ අසෝලාට මේක ලේසි ක්‍රමේ තියෙනවා කියලා කිසිම ලේසියක් නැත්තේ නෑ හැම තැනම මේ දුෂ්කරතාවයක් තියෙනවා නමුත් මේ සතියෙන් සමාධියෙන් වඩා ගන්නලද ක්‍රමයට ගියොත් ඒ සෑම අභියෝගයක් ජය ගන්නකොටම පුදුමාකාර අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා පුදුමාකාර චිත්ත ශක්තියක් වැඩෙනවා ඊ අදිෂ්ඨාන ශක්තියත් ඒ චිත්ත ශක්තියත් ඒ පුද්ගලයාගේ නිවන සඳහාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන බෑ. හුඟක් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක මුළු විශාල වශයෙන් සමස්තයක් වශයෙන් ශාසනයට හුරතලයක් වෙනවා. පුද්ගලිකව ගන්න එපා. Taman ඒ කරන වැඩවලින් බලාන ඉන්න විශාල පිරිසක් ආදර්ශ ගන්න නිසා Tamanට හම්බෙන මේ නිවන හෝ ආධ්‍යාත්මික සැපේ විතරක් නෙමෙයි අපි වැඩ කරන්නේ අවුරුදු 2600ක් පරණ වෙච්ච ශාසනයක අපි ඒ කරනකොට දක්වන ආදර්ශය මේ ගාවට එන પરම්පරාවට ඉතුරු වෙන්න ඕනේ. ඒ නිසා මේ ඉවසීමේ ශක්තියෙන් අනුන්ගේ දොස් හොයන්නේ නැතුව මේ මට හම්බෙච්ච වටිනා අවස්ථාවක් කියලා ඉදිරියට යන්න ගත්තොත් ඒ හැම එකක්ම පාරමිතා කුසලයක් වඩපත් වෙනවා. ඒ නිසා මේ 6 වෙනි දවසට බණහපු මේ සීල දිනාට එන දවසට වැඩිය නැවත යනකොට ඒ සියලු ප්‍රශ්න වලින් භාවනාව දියුණු කරන ඉදිරියට යන්නේ කොහොමද කියන දේ තම තමන්ගේ තම තමන් යන පමණින් වටහා ගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාටම ජනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා ඔව් අපි පැයකුත් විනාඩි 25ක් විතර වගේ දේශනාව සඳහා පස් කරලා තිනවා මම හිතන්නේ ධර්ම සාකච්ඡාව සඳහා වෙන්නේ නැති ප්‍රශ්නයක් ඉදිරිපත් කළ තැන ලිඛිතව මම ඒක ඉදිරිපත් කරන සභාවට කර්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කමඨාන් සුද්ධ කර දීමෙන් මෙතෙක් අප කරන ලද භාවනා පුහුණුවේ වැරදි නිදොස් කර ඉසිමකට යොමු කරවීමට අපට මහත් ප්‍රයෝජනක් විය. අද දින කාලයේ නොමැති බැවින් අපගේ පිං නොමැතිකමින් කමඨාන් පිසු කරන අපෝ සත්වී කර්ත ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා කොට හෙට දිනේ අවසන් දිනේ බැවින් කමඨාන් පිරිසුදු කරගෙන සඳහා ඊතාසුළු කාලයක් දෙනෙමින් ගෞරව පූර්වක ආයුධ සිටීමේ පමා වෙන්න පුළුවන් නම් අපි දෙකමාරේ ඉඳලා මට හතර වෙනකන් මම කියන්නේ මම මොකද්ද වැඩකට දැම්මා හතර වෙනකන් පැය එකමාරක් තියෙනවා. ඔව්. මට තිබුණ විදිහට තිබුණේ 24 29 වෙනිදා දෙකමාරට යනවා. හෙට තියෙනවා නම් තව දවසක් තියෙනවා. ආයෙම නම් එහෙනම් මං කියපු විදිහට අද අවසාන දේශනාව නෙවෙයි. හෙට එතකොට හෙට දවසේ අපි ධර්ම සාකච්ඡාවක් කරන්නේ. හෙට ධර්ම සාකච්ඡාව කරන්නේ අනිද්දා කමටහන් සුද්ධ කරන්න වෙනවා. කොහොම හරි මං එහෙම තමයි හිතේ තියාන. හිතිය කොහොමද හොඳට මගේ හිතට වැදුනා 29 වෙනිදා 2:30 පිටත් වෙනවා කියන්නේ. ওই වගේම වැරදිලා තමයි ෆ්‍රැන්ක්ෆර්ට් එයාපෝට් එකට යනකොට ඔලුවට වෙලා දෙනවා 4:30ට ප්ලේන් එක තියෙන කියලා. ඒක බලනකොට 3ට යනකොට ගිහිල්ලා. මොන જાතියෙන් ඒ රෙජිස්ටර් වුණාද දන්නේ නැහැ මගේ මොලේ 2:45ටත් කිව්වා ටිකට් එක අරන් බලපන් කියලා නෑ ඕනේ දෙයක් නෑ යන් කියලා ගියා. එතෙන්ට යන්න. ඊමේල් එකෙන් තමයි ඔක වැරදුනේ. මං කියන්නේ මම බලපු ක්‍රමේ. වෙන්න ඇති. මට හොඳටම මතක් වුණා මේ 30 වෙනිදා තමයි වැඩ ඉවර වෙන්නේ. මගේ මඟ උළුවටම 29 වෙනිදා 2:30ට යනවා කියන්නේ. ඉතින් තියෙනවා නම් අත වැඩි දවසක් හම්බ වෙනවා. මොකද මම 30 වෙනිදාට වැඩක් මොකක්වත් ඉදිලා නැහැ. අවසරයි ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා පැහැදිලි කර ගැනීමක් සඳහා දැන් මේ යන දේශනාවලියට සමගාමීව ඊ타මත්ම වටිනා සාකච්ඡා දේශනා මේ දවස්වල අරණ්‍ය තුල වික්ෂුන් වහන්සේලා සමගත් නේවාසික යෝගාවචරිනුත් සමග එකතු කරගෙන සිද්ධ වුණා. එක වැදගත් දේශනයක් වුණේ විඤ්ඤාතය පිළිබඳ තනිකරම දේශනයක් ඔබ වහන්සේ සිද්ධ කළා. ඒ වගේම අද උදේ එක ගාථාවක් අරගෙන ඊ타මත්ම වැදගත් සාකච්ඡාවක් සිද්ධ වුණා. ඉතින් මම මතු කරන්න හදන ප්‍රශ්නය ඒ අද උදේ ඇතිවෙච්ච ප්‍රශ්නයකින් තවත් දුරට විහිදිලා යන එකක්. එතෙන්දී ස්වාමින්වහන්සේ කිව්වා දියුණු වෙච්ච යෝගාවචරයේ ඒ කියන්නේ මේ විපස්සනාවේ අන්තිම හරිය වගේ ඉන්න යෝගාවචරයේ තමා තුළ උපදින් නිසා හටගන්නා නොයෙකුත් විඤ්ඤාතයන් බලන්න කියලා ක්‍රම තුනකට ඒ මතින්ද පත් වෙන්නේ කියලා. ඒකෙන් Tamanට හොඳ අභ්‍යාසයක් ඒ අවසාන කාලේ ලැබෙනවා කියලා බලන්න කියලා කිව්වා. ඒක මෝහය නිසාද මෝහ දිට්ඨිය නිසාද මමත්වේ නිසාද මානෙ නිසාද කියලා ඇති වෙන්නේ කියලා. ඒතර මට තියෙන ප්‍රශ්නේ තමයි මෝහය කියන එක පැහැදිලිවම වෙනසක් දකින්න පුළුවන්. නමුත් ditthිය කියුවාම පළවෙනි මාර්ග ඥානයේදීම අපේ නැති වෙනවා කියලා කියන සක්කාය ditthිය. නමුත් මමත්වය, ඒ කියන්නේ මම අනිත් කට්ටියට වඩා ඉහළයි කියන මානිය මැනීම අවසානයේ දක්වාම යන සංයෝජනයක්. ඉතින් එතකොට යෝගාවචරයේ දැන් බොහෝ විට අපේ ප්‍රසිද්ධ යෝගාවචර යන් අතර තියෙන පැටලිල්ලක් තමයි ওই දෙක ওই காரணා දෙක. ඒ කියන්නේ මමත්වයේද සක්කාය දිට්ඨියේදී නැති වෙන්නේ නැත්නම් මොකද්ද මේ දෙක කියන්නේ. ඉතින් ඔබ වහන්සේ අපෙන් ඒ වැදගත් දේ උදේ ඉල්ලුවාම අපි කෙරෙහි අනුකම්පා කරලා පොඩ්ඩකට තේරුම් කරලා දුන්නොත් ඒ தත්ත්වයේ ඉන්න යෝගාවචරේ හරියටම දැනගන්නේ දිට්ඨියේ සහ මමායනේ ওই දෙකේ තියෙන වෙනස මොකක්ද? මම හිතනවා අවබෝධ කර ගැනීමෙත් පොඩි පටලවිල්ලක් තිබෙනවා මේකේ. මම එච්චරම සංකීර්ණ දෙයක් නෙමෙයි මතක් කරේ අපිට මේ ප්‍රශ්න මතුවේන්නේ සැක මතුවේන්නේ මේ ප්‍රපංච නිසානේ. ඒ ප්‍රපංච කියන්නේ තණ්හාමාන දිට්ටි. ඒ නිසා තණ්හාව නිසා අපි මේ පටලවෙන්න කරනවා. يعني මගේ කොටා කඩා ගන්න ගිහිල්ලා අපි අසාධානකම් කරනවා. මාන්නේ නිසා අනික් අයට වැඩිය හොඳට කරන්න ඉස්සර වෙන්න කරනවා. නැත්නම් දෘෂ්ටිය නිසා මේ දේ කරනවා. ඒ නිසා තණ්හා මාන දිට්ටි කියන ප්‍රපංච ධර්ම තුනයි මම ඉදිරිපත් කරන්න ගියේ. ඉතින් ඒක අපි සාමාන්‍ය දන්න විදිහට දිට්ටි අපි ලොකු දෙයක් විදිහට සම්මිත්‍යා දෘෂ්ටික සම්මියා දෘෂ්ටික කියන එක අපි ලොකු දෙයක් තේරගෙන මේ මනුෂ්‍ය මිත්‍යා දෘෂ්ටිකයි මේ මගේ සම්මා දිට්ඨිකයි කියලා කිව්වට මේ දෘෂ්ටිය කියලා කියන්නේ සෝවන් මාර්ග ඵලයෙන් පවා කඩන්න පුළුවන් ලාමක දෙයක්. නමුත් ඊට වැඩිය බරපතලයි තණ්හාව. ඒක කැඩෙන්නේ අනාගාමී මාර්ගයෙන්. ඊට පස්සේ මාන්නේ කැඩෙන්නේ අරහත් මාර්ගයෙන්. ඒ වෙයිට වැඩිය ගැඹුරු මේ උල් ගැඹුරු අකුසල් මුල්. ඒ නිසා සෝවාන් මාර්ගයේදී සක්කාය දිට්ඨිය කැඩුනට සක්කාය ඉතුරු වෙනවා අස්මිමානෙ ඉතුරු මම වෙමි කියන එක. ඒක මාන්‍ය සහ දිට්ඨි දෙක එකින් එකතු වෙලා ඇති වෙන දෙයක්. ඒක නිසා කියනවා සෝවාන් මාර්ගයේදී දෙසටක් මිසිදුතු එහෙම නැත්නම් අපි කියනවා බ්‍රහ්මජාල සූත්‍රයේදී පෙන්න දෙසටක් මිසිදුතු මිච්ඡා දෘෂ්ටි වලට හේතු වෙන මුල්ම කඳ වෙන සක්කාය දිට්ඨිය කැඩලා යනවා. නමුත් ඒකෙන් අතුයිති විහිදලා තියෙනවා 64කට විවිධ ශාඛා. ඒ ශාඛා මැරෙන්න ටිකක් කල් යනවා. කඳ කැපුවට ශාඛා මැරෙන්න කල් යනවා. ඒකට උපමාවක් දෙන්නේ මේ විශාල මේ සමහරලාට ඒක මම දැකලා තියෙනවා මේ වගේ මේ කැලෙන් භාගයක් විතර වගේ විහිදිච්ච මේ පුස්වැල් තියෙන. පුස්වැලේ මුල මෙච්චර විතර මහ ලොකුයි. ඊට පස්සේ උඩට ගියාට පස්සේ ඒක සම්පූර්ණ කැලේ විහිදිලා අතුපතර විහිදිලා වැඩෙනවා. පොල් ගස් උඩට තියෙනවා දැන් සෑහෙන ගහ එකක්. ඒ ගස් උඩට ගියාට බැලුවට පස්සේ හැම තැනම පේන තියෙන පුස්කොළ. හැබැයි හැම හැම ගහට උඩින් කුස්සල පැතිලා මල්ලිච්චි හැදලා වැවෙනවා. ඉතින් කවුරු හරි මේක කරදරේ දාන මුල කැපුවට පස්සේ උස් වැල මැරෙන්න මාස ගාණක් යනවා. වැටෙන වතුරෙන් අර කොළ වලට වතුර උරා ගන්න. උන්වල කඳ කපලා තිබුණාට වැල වැවෙන. අලුත් දලු දානවා. ඒ මොකද මුල කැපුවාට මොකද ඕජාව තියෙනවා. මේක කියලා අටුවාචාර්ය වංශය සඳහන් කරනවා මෙන්න මේ වගේ තමයි සක්කාජියට කරනකොට අර අතුවල තාම සම්පූර්ණ පණ ගිහිල්ලා නැහැ. වැවෙනවා. හැබැයි ඊටාම ලස්සන වැඩක් කියනවා. ඒ වැලේ පවා මල් පිපෙන්න ඉඩ තියෙනවා කියනවා. කවදාකවත් පරාගන වෙලා ඇට හරගන්න පුළුවන්. මුල කපන ලද වැලක මල් පිපුණට ගෙඩි හට ගන්නයි කියනවා. හැබැයි මල් දකින්නට පේන්නේ වැල තාම පණ තියෙනවා. ඊයේ සක්කාය දිට්ඨි නම් ඕ කඳ කැපුවට ඒකේ තියෙන උච්ඡේද දිට්ඨි එක එක දිට්ඨි ওই තාමත් වැවෙන ගතිය පේන්න තියෙනවා මේ හම් වෙලා නැහැ. බැලු බැල්මටත් නෙමෙයි ඇත්තටම දලු දාන. නමුත් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩෙනවා. ඒක හරියට කියනවා නම් කූණගේ වලිගේ කැඩුනට පස්සේ ඒක පණ තියෙන වගේ පේනවා. ඇත්තටම කඳට වැඩිය පණ තියෙන වලිගේ. නමුත් ඒක ප්‍රයෝගයක් පමණයි එළවගෙන යන සතාගේ අවධානය වලිගට යොමු කරලා සතා පැනලා යන්න වැඩිය. ඉතින් අර ඒක ඇතුලේ පණ තිබුණට විඥානයක්වත් මනසක්වත් හිතක්වත් නැහැ. ගැහිලා ගැහිලා ගැහිලා ඒක පස්සේ එහෙම සතා කෑවේ නැතත් බුදුව කෑවේ නැතක මැරලා යනවා. ඒ වගේ කැඩිච්ච හුණු වලිග වගේ තමයි දිට්ඨියේ සක්කාය දිට්ඨිය කැඩුනට ඉතුරු කොටස් ටික කාලයක් යනකම් ක්‍රමයෙන් මෙරි මෙරි යනවා. ඉතින් ඒක අස්මිමාන වශයෙන් පෙන්නනවා. මේ අරහත් මාර්ගය දක්වා මාන්නේ යනකම්ම අස්මීති වෙමි කියන අදහස. හැබැයි මේ වෙමි අදහසෙන් අපාගාමී අකුසල් කරන තරම් සතෙක් මරන්න තරම් හොරකමක් කරන තරම් කාමීත්‍යාචාරයට යන්නේ නැහැ. මේ මම මෙතන මේ මධ්‍යස්ථානයේ තියෙනවා කියන තාම ඒ ඡායාව තියෙන. තුවාලේ සනිපුනට කැලල තියෙන වගේ පේන. ඒකයි අර මං ප්‍රකාශ කරපු දෙක අතර මත දෙකක් මේ කියන්නේ. මම කිව්වේ අපි බැඳීමක් ඇති කරගන්නේ ගැටුමක් ඇති කරගන්නේ මේ තණ්හා මාන දිට්ඨි කියන මේ තුනේ. විස්තර කරනවා නම් කියන්න පුළුවන් මේ භාවනා කරගෙන යනකොට පෙත අපි මාර්ගින් අපි එළියට යනවනේ සැක කරගෙන හිතාගෙන හෝ නැත්තම් හරි මාර්ගේ වැරදි කියලා හිතා ගන්නවා. වැරදි මාර්ගේ හරි කියලා හිතා ගන්නවා. ඒක ඉතින් අකුසලයක් නෙමෙයි හැටිනේ. මේ සේරම ඉන්නේ ওই ප්‍රපංච තුනේ. හොඳට බැලුවොත් මේ මොකාටද මම මේ පොහොර දාන්න හදන්නේ? කාටද මේ උත්තර දෙන්න හදන්නේ කියලා බැලුවොත් එක්ක තණ්හාවට තමයි පොහොර වැටෙන්නේ. එහෙම නැත්නම් නොදැනුවත්වම තමන්ගේ මාන්නේ මෝරනවා. නැත්නම් තමන් නොදැනුවත්වම සක්කාය දිට්ඨියට පොහොර වැටෙනවා. මේ සැකේ නිසා. ඒකට මේ සැකේ එන්න තැනදීම අපිට හරවලා පිටිපස්සට යන්න පුළුවන් නම් මොන බේස් එකෙන්ද මොන පදනමෙන්ද ආවේ කියලා ওই තුන විතරයි තියෙන්නේ. එක්ක තණ්හාව නිසා, එක්ක මාන්න නිසා, එක්ක දික්කේ නිසා. ඉතින් අපි කල්යාණ මිත්‍රය ඇසුරු කරන්නේ එයා ප්‍රශ්නට උත්තර දෙන ගමන් උඹ ඇඟට නොදැනෙන්න පෙන්ලා දීලා තිනවා. ඔයක තණ්හාව උග්‍ර තිබුණා නම් ওই ප්‍රශ්න ඔච්චර විලල් වෙන්නේ නැහැ. මාන්නේ නොතිබුණා නම් ওই ප්‍රශ්න ඔච්චර විලල් වෙන්නේ නැහැ. දෘෂ්ටිය ඔච්චර විලල් වෙන්නේ නැහැ කියලා හැබැයි රිදවන්න හොඳ නැහැ. අර අඟවන්න ඕනේ ඔය ප්‍රශ්නේ ඉන්නේ තණ්හාමාන දිට්ඨි තුනෙන් තමයි. ඉතින් එයා තාම තණ්හාමාන දිට්ඨි පෝෂණය කරන જાති කෙනෙක් නම් ඒක එයාට කෙනහිල්ලක් වෙනවා. නමුත් තණ්හාමාන දිට්ඨිනේ ආධිනව දැකපු කෙනෙක් නම් සතුටක් ඇති වෙනවා. ඒ නිසා සතුටක් ඇති වෙයි කියලා හැම වෙලාවෙම හිතන්න එපා. නමුත් කියනවා මම නම් කියන්නේ මේක තියෙනවා පොතේ නම් මෙහෙම තියෙනවා බුදුහාමුදුරු මෙහෙම කියලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුත් එක සාමාන්‍ය නඩුවක් නැහැ නේ. කරන්න බෑනේ. ඒ නිසා අසවල් පොතේ නම් මෙහෙම තියෙනවා. අසවල් තැන මෙහෙම තියෙනවා කියලා කියනවා මිසක මම ඔබට කියනවා කියන එක කියන්නේ. ඒ නිසා අපිට භාවනා ඉහළට යනකොට යනකොට යනකොට ප්‍රශ්නෙට උත්තර නෙවෙයි හොයන්නේ ප්‍රශ්නේ මුලට යනවා. කොහෙන්ද මේ එන්නේ මේ මේ කොකිත වෙන ගතිය මේ මේ මේ ලස්සන වැඩේ කරන ගම මම දැන් හරිද වැරදිද කියලා හිතන සැකයේ කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් ওই තුන තමයි. තණ්හා හෝ මාන හෝ දිටි. ඒක තමන් වශයෙන්ම අවබෝධ කරන්න පුළුවන් ශක්තිය ඉස්සල්ලාම එනවයි කියලා කියන්නේ උද්‍යප්පේ ඥාන අවස්ථාවේදී මේ කොයි සැකේ ආවත් ඕව යනවා. ඕක ඔය විසඳගත්තේ නැතුවයි කියලා මහා ප්‍රශ්නයක් නැහැ කියලා තේරෙනවා. හැබැයි ස්ථිර සාර සාන්තියක් දෙන්නේ නැහැ. ස්ථිර සාන්තියක් දෙන්නේ සෝවන් මාර්ග ඥානෙදී. එයා මේ කවදාකවත් ඊට පස්සේ සැකේ තියෙන විචිකිච්ඡාව කියන සංයෝජන ධර්මේ නිසා අපාගාමී මට්ටමට ආයෙන්නේ. නියත ගතිකයි විචිකිච්ඡාව අයින් කරනවා. නමුත් උද්දච්චය තාම තියෙනවා. උද්දච්චය නැති වෙන්නේ අරහත් මාර්ගයේ. උද්දච්චයේ මේ තියෙන දේවල් නිකන් කැටරකා වගේ බ්ලර් කරනවා. බොඳ කරනවා. නිසා මේ සද්ධාවයි ද මේ සැකේද කියන එක අවුල් කරනවා. එහෙම නැත්නම් විචක්ෂණ ඥානයේද කුකුසද කියනම අවුල් කරලා දාන නිසා තාම Taman තුල උද්දච්චය තියෙන නිසා Taman පිළිබඳව තාම සැක තියෙනවදෝ කියලා Taman පිළිබඳ ස්වයං විවේචනව කවදාකවත් ඒ සැකේ අපාගාමී වෙන මට්ටමට යන්න මොකද විචිකිච්ඡා මේක සංයෝජනේ සෝවාන් මාර්ගෙන් කැපෙන නිසා ඊට පස්සේ තමයි මේ පුද්ගලයා බුදුන් කෙරෙහි අවික්කප්පසාදිකේ නොසලින සද්ධාාවක් ඇති කරගන්නවා හැබැයි ඒ වුණත් වරින් වර වරින් වර බුදුහාමුදුරේ දෙච්චින සද්ධාව ඉහළ පහම යයි පහළ යන්නේ තියෙනවා උච්චාවච භාව තියෙනවා. නමුත් වෙනදට වැඩිය තහවුරු. ධර්මයේ කෙරෙහි උච්චාවච භාව එන්න පුළුවන්. නමුත් වෙනදට ඉරේ තහවුරු. සංඝයා කෙරෙහි Tamange සීල කෙරෙහි ඉහළ පහළ යාම උනාට සම්පූර්ණ කඩාවැටීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ ඒ කියන සහතිකය හම්බ වෙනවයි කියලා කියන්නේ ඒ පළවෙනි මාර්ග ඥානය තමයි. ආකාරයට පිළිගැනීමකට සිද්ධ වෙනවා. කොහොමද ඒක කරන් තියෙන්නේ දැන් ඉතින් මට රීෂෙඩියුල් කරන්න ඕනේ මොකද හෙට දවස අපි මේ විදිහට සම්පූර්ණයෙන් ගත කරනවා අනිද්දා දෙකමාරටයි පිටත් වීම වෙන්නේ හෙට කෙරෙන්නේ අපේ ධර්ම සාකච්ඡාව අනිද්දා මට දෙන්න පුළුවන් වෙලාව දෙකමාරෙන් පස්සේ හතර වෙනකම් හැබැයි ඒ කනට ටිකක් නතර වෙන්න වෙනවා බේත් අරගන්න වෙනවා පොලිමේ ඉන්න වෙනවා يعني මේ වැඩ ඉවර කරන අපි එදා පොඩි සාකච්ඡාවක් තියලා ඉවර කරනවනේ දෙකමාර වෙන්නේකුත් නැහැ. අපි එකට එකතු වුණොත් මේ මහ ලොකු දෙයක් කතා කරන දෙයක් නැහැ නේ අන්තිම දවසේ. ඊට පස්සේ කමඨාන් සුද්ධ කරන්න ඉන්න කෙනෙක් ඉන්නවා. මට ඒකට කමඨාන් සුද්ධ කරත් ඇගේ වෙලාවයි. ඔයගොල්ලෝ සුද්ධ පයිට. ඒක අන්න අන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනාගාමී වෙනවා කියන්නේ අනානේ හත්යෙන් උදම්භාගයේ උදම්භාගයේ සංයෝජන පහම සාමයේ කරනවා අනාගාමී වෙනවා කියන්නේ දැන් ඒ පහම ප්‍රහාණය වෙන්නේ නැහැ නේද? ඒකත් ධර්ම ලෝකේ අනාගාමී සුද්ධාන්ත බ්‍රහ්ම ලෝකයේ ඒ තමා මනක උත්පත්ති ලබන්නේ එතකොට සංනාමානිකී මහන්සියලාට ඇති නේද එතකොට ඒ වගේ මම හිතන්නේ නන්දනේ අවබෝධ කරගන්න ඕනේ පිරිසිදු නැහැ. කතා කරන්න මේ මොකද්ද මොකේද ප්‍රශ්න නගන්නේ කියන එක ප්‍රශ්න පිරිසිදු නැහැ. සංයෝජන කියන සංයෝජනේ ඕනම් මුදම් වාගේ සංයෝජන පහනේ සහනේ කරන්නේ හතන් වහන්සේලා. එතකොට අනාගාමී උනහමත් ඒ පහ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන බ්‍රහ්ම ලෝක යන කතාවක් ඕනේ මේ ලෝකේ අනාගාමී වෙලා ඉන්න කෙනෙක් රාහත් වෙනවා කියන්නේ මේ ලෝකෙදීම ඒකයි ඔය බ්‍රහ්ම ලෝක යන එකේ මොකද්ද ප්‍රශ්නේ කොතනද කියන්නේ නෑ මම අහන්නේ අනාගාමී වුණත් මේ ධර්මමානති ඒක තියෙනවනේ නෑ ඒක තමයි අපි පැහැදිලි කරේ තණ්හා මාන දික්ටි කියලා කියන්නේ මේ සමූල ඝාතනයේ සිද්ධ වෙන අවස්ථා තුනකදී දික්තිය සෝවාන් මාර්ගිනුත් තණ්හාව අනාගාමී මාර්ගෙමුත් මාන්නේ අරිහත් මාර්ගෙම සිද්ධ වෙනවා. ඒක අවිද්‍යාවයි. ඒක විස්සක් අවිද්‍යාව කියන සාධකයක් වෙනනේ. ඒක ඒක අනාගාමී වුණාට පස්සේනේ උද්දම් භාගයේ සංයෝජනයින් වෙන්නේ. එතකොට ඒකේ පැහැදිලි මූල ධර්මානුකූල කිසි ප්‍රශ්නයක් නැහැ. හෝරම් භාගයේ සංයෝජන පහ සෝවාන් සකදාගාමීකින් අයින් අනාගාමීකින් අයින් කරනවා. අනාගාමීදලා අරියත් වෙනවා කියලා කියන්නේ උද්දම් උද්දම් භාගයේ සංයෝජන පහ අයින් කරනවා. ඒකෙදි බ්‍රහ්ම ලෝකෙදි කෙරුවත් මෙහි කෙරුවත් ඒ කටයුත්ත එකයි. ඒ නමුත් මොකද්ද මේ ප්‍රශ්නයක් තියෙන එක මතුවෙන්නේ නැහැ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. මේ අනාගාමී එනහම පොඩ්ඩක් සාමාන්‍ය කරන්න තියෙනවා නේද? ඇතිල පහක් තියෙනවා. ඔව්. පොරම් භාගයේ වුණාට පස්සේ උද්දම් භාගයේ පහම අනාගාමී තැන ඉඳලා රහත් වෙන දක්වා යන පාර. ඉතින් භ්‍රම ලෝකේ ගියත් මේ හිටියත් ඒක එහෙම තමයි. ආ සත්‍යයක් කියනවා තමයි. අපිට විශේෂ විස්තරමන් සංකේත සම්මතන් කියන සංඥා වෙනස් කරන්න කියනවා. ඒ ටික අපිට අර සති සතිපට්ඨාන සූත්‍රයේ කියනවනේ දාසහසුම ඉන්නකන් අනිත් දෙවිස් පොළොව කොටා කියන්නේ කරන්නේ ඉන්නකන් අස්තික සංඥාන් කොම කියවෙනකොට ඒවා නිතර නිතර මෙනෙහි කරනකොට සුපර් රූපයක් දැක්කත් ඒ සාසුදේ බලන්න පුළුවන් එහෙම මට හිතේ මන්නම් මගේ නම් මං හරි මං එහෙමයි මං හිත හදන්නේ උගස් වෙනකොට මම ජීවිතේ බලන්නේ නෑ ඒක නිකන් හරි බැලුවොත් මම සාමාන්‍ය වේදික වෙනකන් යටකොට මට හිතේ නැටකට කියලා මට හිතෙනවා ඉතින් මේ හිත හද ඉස්සෙල්ලම ගත්තාම මට ඇත්තටම ඉතින්දී කාර්යයක් ඇති වෙන්නේ නැහැ ඒක ඒක අනිවාර්යයෙන්ම මට කියන දෙයක් නමුත් මම කිව්වොත් රාගය වෙනකොට ද්වේෂයක් එන්නේ ඉඳී තියෙනවා කියලා මොකක්ද කියලා තියෙන උත්තරේ. ද්වේෂයක් හඳුනනොත් ඇත්තම අපි එකට මෛත්‍රිය පුරුදු කරනවා නේද? නමුත් ප්‍රශ්න තියෙන්නේ අපි දකින්නේ රාග ධනක දෙයක් අපේ රාග ධනසේ එනකොටම ඒක ඇට සැකිල්ලක් වෙනවා කෙස් කියනවා රේමේ කියලා කිව්වහම රාගේ රාගයේ වශයෙන් අවබෝධ කිරීමක් එතන වෙන්නේ රාගේ පැත්තකට ගිහිල්ලක් නෙවෙන්නේ. නමුත් ද්වේෂයක් එන්නේ ඉඳී තියෙනවා එතන. ඒකයි පිටොල බාරද්දාන සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒව සමත උපක්‍රම සුද්ධ සුද්ධියක් වෙන්න නම් විපස්සනාට යන්න. විපස්සනාට යනවා කියලා කියන්නේ සමතේ මාර්ගයෙන් අකාමකා දමනවා නෙවෙයි රාගේ රාගේ වශයෙන් බලනවා. ද්වේෂේ ද්වේෂේ වශයෙන් බලනවා. රාගයට අසුබේ වඩන්නෙත් නැහැ. ද්වේෂයට මෛත්‍රී කරන්නෙත් නැහැ. රාගේ රාගේ වශයෙන් බලනවා. ඒ නිසා මේ තුනම ඉතුරු කරමු අපි. ලේසියට තියෙන එකක් සමත ක්‍රමයක් තියෙනවා විපස්සනා ක්‍රමයක් තියෙනවා ඒ ඔක්කොටම හරියන්නේ සමත ක්‍රමය කියලා කියන්නත් ගන්න එපා. ඔක්කොටම හරියන්නේ විපස්සනා ක්‍රමයක් කියන්න යන්න එපා. එක එකනාගේ ඒ කෙලෙස් වෙලා තියෙන මට්ටම් වල හැටියට උපක්‍රම තුනක් තියෙනවා. සීල උපක්‍රම, සමාධි උපක්‍රම, ප්‍රඥා උපක්‍රම. ඒවා එක එකට වැඩිය බලවත්. ඉතින් තමන්ගේ පුළු පුළුවන් ශක්ති ප්‍රමාණය හැටියට ඒ කෙලෙසය ඒ ඒ උපකරණයෙන් තල්ලා තල්ලා තල්ලා පොඩි කරන්න පුළුවන්. නමුත් අවසාන කෙලවර වෙන්නේ විපස්සනාවෙන් කෙලෙසේ මුලැමැදාග දකින්න. කෙලෙසේ ප්‍රහාණය නෙවෙයි දැක ගැනීම. ඇති හැටි දැක ගැනීමෙන් තමයි අයින් කරන්න පුළුවන්. ඒකමයි ඔය පින්ඩෝල බාරද්දා සූත්‍රයෙන් මතු කරලා පෙන්වන්නෙම සමත ක්‍රම වලින් යට කරාට ඒ తాවකාලිකයි වෙන ක්‍රම වලට වංචනික ක්‍රම වලට හෝ එහෙම නැත්නම් මේ පස්සේ නැවත හිසෙසවීමෙන් කෙලෙස් මත වෙන්න පුළුවන්. විපස්සනාව තමයි නිෂ්ඨාවට නැවත නැති නොවන ආතාලට ඇති කරලා තියෙන ක්‍රම. නැයි එහෙමනම් අපිට වෙන ප්‍රශ්න මතුවෙන්නේ නැත්තම් අපි දවසේ කටයුතු නිම කිරීම සඳහා පේන පේන කාටත් පින් පැමිණීමට ඥාති ජීවත් කිරීමට වගේම අපි අපගේ ප්‍රාර්ථනා ඉටු කර ගැනීමට පෙළඹෙන්නේ එමන අපි හෙට දවසත් සම්පූර්ණ දවසක් ගත කරනවා. අනිද්ද තමයි අවසාන දවස වෙන්නේ. ඒ නිසා අපි අද ගත කරන 6 වෙනි දවසේ දේශනාවේදී මට සිද්ධ වුණේ අවසාන එක කියලා කිව්වේ නිවැරදි වෙච්ච ගැන මම සතුටු වෙනවා. ඒ අනුව මේ තාක් තව සායක් අපිට බාධාවකින් කරදරකින් ප්‍රධාන අඩුපාඩුකින් තොරව මේ කටයුතු කරන්න සිද්ධ වීම ලොකු වටිනා දෙයක් ආශ්චර්යමත් දෙයක්. අන්නේ කටයුත්තක් සංවිධානය කිරීමේදී පෙනී නොපෙනී උදව් කරපු සියලු දෙනාටම අපි මේ කුසලයක්පත් වේවා. ඥාතිනුත් ඉන්නා තැනක සිට මේ කුසලය දැකලා සාදු කියලා අනුමೋದන් වෙත්වා. අප අපටත් මේ කුසලයේ ශක්තියෙන් අපි යන ගමනට තියෙන බාධක මාර්ග උදුරත් අංගවා දුරු වෙලා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ සාක්ෂාත් කරගන්නට අවසාන ඵලයේ සාක්ෂාත් කරගන්නට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.